වගේම මධ්‍ය සතර පායෙන් මිදිච්ච කෙනා තුළ තියෙනා වූ ලක්ෂණ කියන මාත්‍රය එයා තුලින් සක්කාය දිට්ඨිය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි භාවය. ඒ මමත්වයේ කියන කාරණේ නැති වෙන්නේ අරිහත් භාවයට පත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. නමුත් මමත්වයේ දැඩි භාවය කියලා දෙයක් තියෙනවා මාත්‍රය. මමේ මමේ කියලා ගන්නා වූ දෘෂ්ටියක්. ඒ කියන්නේ අපි දැන් අපි කියනවා ගිය ජීවිතේ මම හිටියා. මැරිලා මම ඉන්නවා. එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේක පටිච්ච සමුප්පන්නව දේශනා කරන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. හේතුඵල ධර්මයෙන් නම් එයා ඒක ගලපනවා. ඒතර මම නෙමෙයි කිය ජීවිතේ ඉඳලා තියෙන්නේ. හේතුන් නිසා සකස් වුණා උදයක්. ඒතර මම නෙමෙයි ඊළඟ ජීවිතේ ඉන්නේ. හේතුඵල ධර්ම. එහෙම දැක්ක එහෙම දැක්කට පස්සේ මහත්යෝ තමා තුළින් අර මමයේ කියනා වූ වැඩිභාවයේ සියුම් වෙනවා කියලා කියනවා. පටිච්ච සමුප්පන්නෝ ජීවිතේ දකින්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අපි නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කියන පටිච්ච සමුපාදය මෙනෙහි කරන්න. සත්‍යයනේ කරන්න. එතකොට අපිට දන්නවා මෙතන හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් නිසා මෙතන මුකුත් නැහැ කියලා. පුද්ගලෙක් නැහැ කියන කාරණේ දකිනවා. ඒතකොට එහෙම දැක්කහම තමයි මමත්වයේ තියෙන ආ වූ දැඩිභාවය අපෙන් සිදෙන්නේ. තේරෙනවද? එතන මමත්වයේ දැඩිභාවය සක්කාය දිට්ඨිය සිදෙනවා. අක්කා සක්කාය දිට්ඨිය සිදෙනකොට මහත්වයේ සක්කාය දිට්ඨිය සිදෙන්නේ මොනවා නිසාද? පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින නිසා. මොකද යා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. ඒ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද මේ රූපය අනිත්‍යයි කියලා දකිනවා. ඒතර අතීතයේ තිබුණා වූ අපේ රූපය මෙතන ඉඳන් බැලුවාම මහත්යට අතීතයේ යම් දවසකද මතක් වෙන්නේ ඒ මතක් වුණා වූ දවසේ පටන් මෙහි මොහොත දක්වා ඒ රූපය අනිත්‍ය වූ දෙයක්මයි. නේද? අර පුංචි කාලේ තොටිල්ලේ ඉන්න දවසේ ඉඳන් මේ මොහොත දැක්කොත් දවසින් දවස තප්පරෙන් දවස ඒ රූපය අනිත්‍ය වුණා මයි. එනමත් අතීතයේ තිබ්බා වූ රූපේ වෙනස් වෙන රූපයක්. අනිත්‍යභාවයට පත් වෙන රූපයක්. ඒ නිසා අතීතයේ තිබ්බා වූ රූපය අනිත්‍යභාවයට පත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අනාගතයේදී අපි යම් රූපයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකත් අනිත්‍ය උදයක්මයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා අපි අනාගතයේ අතීතයේ තිබ්බ ආකාරයෙන් මේ රූපය වේවා කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් ඒක සිද්ධ වෙන දෙයක්. ඒතකොට එහෙම යා දකින්නේ මහත්යෝ කුමක් නිසාද යා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවේ දකින්න. ඒක තමයි සක්කාය දිට්ඨිය සිඳිලා යන්නේ. සක්කාය දිට්ඨිය සිඳිලා යන්නේ. ඒ සක්කාය දිට්ඨිය සිඳෙද්දි මහත්වෝ අපි ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. මොකද මෙතන මම කියලා දැඩිභාවයක් නැහැ. අපි අපි කියමු අපිට කේන්තියක් සකස් වෙනවා කියලා. දැන් අපි කේන්තියක් සකස් වෙන්නේ මහත්වෝ මමත්වයේ තියෙනා වූ මා කෙරේ තියෙනා වූ දැඩිභාවය. ඔව් මට ඕන විදිහට පවතින්න ඕන කියන කාරණේ. එතකොට මේකෙන් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න එයා තුලින් අනිත්‍යයි කියන කාරණේ මේ රූපය අනිත්‍යයි මේ විඳීම අනිත්‍යයි කියන කාරණේ මගේ රූපේ මට ආකාරයෙන් අවශ්‍ය විදිහට පවතින්නේ නැත්නම් මං විඳින්න ආ වූ විඳීම රූපය නිසා මට ආකාරයෙන් පවතින්නේ නැත්නම් කවදාවත් මේ ආකාරයෙන් අනිත් කෙනාගේ දේ කියන්න බෑ කියන කාරණේ Tamanට එනවා. ඒක සක්කාය දිට්ඨිය ආකාරයෙන් Tamanගෙන් සිදෙන්න ඕනේ. ඊළඟ කාරණේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මාත්‍යෝ තෙරුවන් කෙරේ ඇති කර ගන්නා වූ සැකය. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන කිසිම සැකයක් Taman තුළ සකස් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගය කෙරෙහි කිසිම සැකයක් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයයි මේ මේ මාගේ සද්ධර්මයේ තියෙන නිවන් මාර්ගය කියන තැන Taman තුල සකස් වෙනවා. වෙන මාර්ගයක් නැහැ කියලා දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පාදය වේවා සප්තබොධ්‍යංගයන් වේවා ආරෂ්ඨාංගික මාර්ගය වේවා ඔය කිසිම දෙයක් කෙරෙහි මාත්‍ය ආදුල සැකයක් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒක විචිකිච්ඡාව අයින් වෙන්නේ මහත්යෝ කුමක් නිසාද? දරුවන් කෙරේ අතර සද්ධාව සකස් වෙනවා. ඒ වගේ අතර සද්ධාව තමයි විචිකිච්ඡාව වයින් කරලා. ඒතොර ඒ වගේම අන්නේ සීලමුත වලට යා බැඳෙන්නේ නැහැ. ඔය දේවාල සාන්තර ඔය පැත්තේ යා කවදාකවත් යන්නේ නැහැ. සායි බබා හොයාගෙන කවදාකවත් ගිහිල්ලා සරණක් පිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද යා තෙරුවන් කෙරෙහි සද්ධාටයි උනා. යා සද්ධාව කෙනෙකුට යා දන්නවා බුදුරජාණන් වහන්සේ කියන මාත්‍යෝ මේ මුළු දිව්‍ය තලවලට අධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි සක්‍රයා. සක්‍රයාට වඩා අධිපති කෙනෙක් දිව්‍ය තලවල නැහැ. එහෙනම් මේ ශක්‍රයා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මුළු බ්‍රහ්ම තලවලටම අධිග්‍රහිත වෙන්නේ මාත්‍ය මහා බ්‍රහ්මයා. එහෙනම් මහා බ්‍රහ්මයාත් කියලා බුදුරජාණන් වහන්සේට ඊට වඩා කෙනෙක් මේ ලෝක ධාතු තුල නැහැ. එහෙනම් මේ ලෝක ධාතු වල තියෙන තියෙන තියෙන මේ මනුස්ස ලෝකේ ඉන්නා වූ ශ්‍රේෂ්ඨම කෙනා සක්විති රජ. ඒ සක්විති රජත් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් දිව්‍ය ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම කෙනා සක්‍රයායි සක්‍රයාත් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් බ්‍රහ්ම ලෝකවල මහා බ්‍රහ්මයායි ශ්‍රේෂ්ඨයාත් කියලා වන්දනා කරනවා නම් මහත්යෝ අපි ආයිමත් වෙන කාගෙන්වත් සරණක් බලාපොරොත්තු වෙන්න බෑ. අන්න ඒක තමයි අචල ශ්‍රද්ධාව. එයා බලාපොරොත්තු වෙන්නේ නෑ. එයා ගලපලා බලනවා බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝක ධාතුම අවබෝධ කළා වූ තුන් ලෝක ධාතුන් වන්දනාවට ලක්වෙච්ච උතුමක් කියලා. එතකොට ඒකෙන්ම මහත්යෝ අන්න සීලෝතින් අපි මිදෙනවා. ඒ ශ්‍රද්ධාව. දෙවන් කෙරේ උත් ශ්‍රද්ධාව. සක්කායදිට්ඨිය සිඳෙන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකීමයි. ඒතර ඒක තමයි මහත්ව ලක්ෂණ. ඒ දෙකයි. ඒ දෙකයි. ඒ දෙකම කාරණා තුනයි. පාපකර්ම සක්කායිත්‍ය නැති වෙන්න ඕනේ. එතන ගියාම විචිකිච්ඡාව නැති වෙන්න ඕනේ. අන්න සීලවතොල්ද කියන කැමැත්ත නැති වෙන්න ඕනේ. කාරණා තුනක්. මේ තුන නැති වෙනකොට එයා තුල වැඩෙන්න ඕනේ කාරණා තුන මොකද්ද? දරුවන් කෙරෙහි වූ අචල සද්ධාව, සීලය ආරකාන්ත සීලයක් හැටියට රකින්නවා, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. මේ තුන වැඩෙනකොට අර තුන ෂේ වෙලා යනවා. මේක වැඩිම මතයි අරක ෂේ වෙලා යනවා. අචල සද්ධාව තමයි මාත්‍ය ආකාරෝති සද්ධාව. අචල සද්ධාව කියන්නේ ආකාරෝති සද්ධාව කියන්නේ මාත්‍ය නොසැලෙන්නා වූ සද්ධාව. නොසැලෙනවා කියන්නේ ආයිමත් එයා වෙනස් වෙන්නේ නෑ. එයාව කාටවත් වෙනස් කරන්න බෑ. කාටවත් වෙනස් කරන්න බෑ. කවුරු හරි කිව්වත් පොතක් කියෙව්වත් මොන දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් එයා වෙනස් කරන්න බෑ. මොකද අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියෙක් හිටියා. එයා යාචකේ. ඉපදුන 10 ඉඳන් කුෂ්ඨයක් දරාගෙන හිටියේ. එයා එන්නේ මොනවා හරි කෑමක් හොයන්න ජේතවනාරාමයේ ඈත පේනවා මිනිස්සු පිළිලා ඉන්නවා. නමුත් එයා එවිල්ලා බලනකොට බුදුරජාණන් වහන්සේ බණ කියනවා. එයා බණ කියනකොට ඈත ඉඳන් මෙයා අහන් ඉන්නවා. මෙයා සෝවාන් ඵලයටපත් වෙනවා ධර්මය අහලා ධර්මයේ දකිනවා. ඒ වෙලාවේ සාදුකාර දෙනවා. ඒ වෙලාවේ එතන ඉන්නවා මම හිතන්නේ මේ මේ කොසල් රජතුමා. හරි එහෙම නැත්නම් මේක සක්‍රියා දකිනවා. දැකලා ඇවිල්ලා බලනවා මෙයා පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඇවිල්ලා කියනවා මම ඔබට මෙච්චර කහවණු දෙන්නම් ඔබ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නැහැ කියලා කියනවා. ඒ වෙලාවේ සුප්‍රබුද්ධ කියනවා ඔබ මේ රාජ්‍යම මට දුන්නත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. එයා කවුරු කිව්වත් ආයිම සැලෙන්නේ නැහැ. කවුරු කිව්වත් සැලෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වා වූ ධර්මය එයා තමා තුලින් දැන් දකින්න. ඒක තමයි ආකාරෝක්ති සද්ධාමාර්ගය. බුදුරජාණන් වහන්සේ මේ ඇහැ අනිත්‍යයි කියද්දී අපි බුදුරජාණන් වහන්සේ කියන නිසා තමයි මුලින්ම අහන්නේ මේ ඇහැ අනිත්‍යයි කියලා. නමුත් ඊට පස්සේ අපි දන්නවා මේ ඇහැ අනිත්‍ය වෙන ආකාරය කොහොමද කියලා. මේ ඇහැ නිසා සකස් වුණා වූ විඳීම් අනිත්‍ය වෙන ආකාරය අපි දකිනවා. එතකොට මහත්තයෝ තමා තුලින් තමා ධර්මය දකින්න. තමා තුලින් දකින්න. තමා තුලින් දැක්කට පස්සේ එයායිමත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි අචල සද්ධාව ආකාරෝති සද්ධාව. එයා බුදුරජාණන් වහන්සේ කියන නිසා නෙමේ දැන් දකින්නේ. මාර්ගය තුල ගමන් කරලා සද්ධාව සකස් කරගෙන අන්න දැන් තමා තුලින් තමා දකිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාවය. එයා ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකේ සැප තියෙන මාර්ගය කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙමෙයි. නමුත් මුලින් එයා විශ්වාස කළේ බුදුරජාණන් වහන්සේ කියන නිසා. ශ්‍රද්ධාවෙන් ඉස්සර. එහෙයි. ශ්‍රද්ධාවෙන්. ඊට පස්සේ ඊට පස්සේ එයා ගමන් කරන මාර්ගය. අන්න එතකොට දකින්නවා සම්මා දිට්ඨිය කියන්නේ සැප ලැබෙන මාර්ගය. සම්මා දිට්ඨිය කියන්නේ තෙරුවන් කෙරේ වූ ශ්‍රද්ධාව. කර්මයේ කර්මඵල පිළිබඳ ඇති කර ගන්නා වූ විශ්වාසය. මැරිලා නැවත හේතුඵල ධර්මයන් නිසා උපතක් සකස් වෙනවායි කියන විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියනවා කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය මේ ආර්ය මාර්ගයේ ආර්යයන් වහන්සේලා ඉන්නවා කියන ඇති කරගන්නා වූ එහෙනම් මාත මේ විශ්වාසය තුල ගමන් කරද්දී අපි සැපයක්මයි ලබන්නේ සැපයක්මයි ලබන්නේ තමා තුලින් තමා දැන් දකින්නවා දැන් තමා තුලින් දකින්නවා දැන් තමා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගෙන මේ ගමන යනකොට මේ ශ්‍රද්ධාව තුලින් තමන්ට යහපතක් සැපයක් තියෙන කියන කාරණේ දකින්න ඊට පස්සේ නික්කම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප නික්කම් සංකප්ප සම්මා සංකප්පේ. ඒක සම්මා සංකප්පේ තුල ගමන් කරනකොට අවිහිංසාව තුල තමන් සැපයක් ලබන්නේ කියලා දකිනවා. අව්‍යාපාදයේ තුල තමන් සැපයක් ලබන්නේ කියලා දකිනවා. එතකොට නික්කම් අතහැරීම. ලෝභ සිතක් කෙනකොට ඒ සිත අතහරිනවා. ද්වේෂ සිතක් කෙනකොට ඒ හිත අතහරිනවා. මෝහ සිතක් කෙනකොට ඒකෙන් වැළකෙනවා. එතකොට මහත් මේවා බලක්වනකොට දැන් තමා තුලින් දකින්න දෙයනේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මාර්ගය හරියි. ඒ සහැල්ලුව එතකොට ලබන්නේ ධර්මයෙන්. අන්න එතකොට තමා තුලින් මාත්‍යෝ මේක දැක්කට පස්සේ එයා ආයිමත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ආකාරෝක්ති ශ්‍රද්ධාව. ඒක තමයි ආකාරෝක්ති ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව කියන්නේ එතනම සෝවාන් ඵලයේ ලක්ෂණයක්. එයා ආයිමත් ඒකනේ කියන්නේ මොනම මොනම හේතුවක් නිසාවත් ආත්ම භාව හතකට වඩා එයා යන්නේ නැහැ. එයා යන්නේ නැහැ. එයා වෙනස් කරන්නත් කාටවත් බැහැ. කාටවත් බැහැ. සත්‍යනානේ කුච්චනානේ ප්‍රඥානේ කියන්නේ සත්‍යලානේ මම මමත් ඔය ඥානයන් ගැන ඔත මේ වගේ වචනවල නම් ගැලපීම දන්නේ නැහැ සත්‍යලානේ කියන්නේ මේ මේ ධර්මයේ තියෙන සත්‍යභාවය අවබෝධ කරගන්න ආ ඥානය ධර්ම විදිය. ඔබ තමයි ඔය සත්‍යබොධ්‍යංග වැඩිමේදී සිද්ධ වෙන්නේ. තේරුණාද? දැන් අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩාගෙන වඩාගෙන යනකොට ඒ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ඵලය තමයි සත්‍යබොධ්‍යංගය. තේරුණාද? නමුත් මගේ ජීවිතේ මගේ පැවිදි ජීවිතේ මහත්වය මම දැන් ඒ කාලේ සප්තබොජ්ජංග කියලා මොනවද කියලා හුත් ඇත්තටම මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හොඳ සතර සතිපට්ඨාන කියනකොට නම් ওই කාය චිත්ත ධම්ම වේදනා කියන කාරණේ දන්නවා. නමුත් මම ආරේෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8 කියන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. මම ඒක මේ ඉගෙන ගත්තේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. ඒක දන්නේ නැහැ. නමුත් යම් දවසක මාත්‍යෝ මේ ධර්මයේ ගම්මාර්ගයේ ගමන් කරලා අපි මේ නිර්වාණ නිවන නිවන් මාර්ගයේ මෙහෙයුමක් කියලා දෙයක් තියෙනවා. මේ මෙහෙයුම කියන්නේ මාත්‍යෝ මේ අවසාන සතන. අවසානම අවසාන කරන්නා වූ සටන කියලා බුදුරජාණන්සේකට කියන්නේ. අනුගම දැන් යුද්ධයක් තියෙනවා. යුද්ධ දැන් ලෑස්ති වෙනකොට දැන් අනේ ලබන සුමාන මෙතෙන්ට ගහන්න ඕනේ කියලා කියනකොට ඒ යුද්ධ සෙනෙවියා මොකද කරන්නේ? අවශ්‍ය කාලතුවක්කු ටික, බෝම්බ ටික, මෝටරා ටික ඔක්කොම ලෑස්ති කරලා තියාගන්න නේද? අර බුද්ධිසා. ඒකෝර දැන් මෙතනදී මේ අවසාන මේහෙමෝදේ මාත්‍යෝ මොකද්ද මේ කරන්නේ? විදර්ශනා නුවණම සකස් වෙන ආකාරයේ රූපේ අනිත්‍යභාවය දකින්න. වෙන දෙයක් නෑ යාළුවා. එයා රූපේ අනිත්‍යභාවයමයි දකිමින් දකිමින් දකිමින් දකිමින් ඉස්සරහට යනකොට ඒ දැක්ම තුල මෙයා තුල සතිය සකස් වෙනවා. මොකද සිහිය සකස් වෙනවා. රූපය කෙරෙහි වේදනාව කෙරෙහි හඳුනා ගැනීම කෙරෙහි සංඥාව කෙරෙහි විඥානය කියන කාරණා කෙරෙහි සතිය සියොම්නි පිළිටනවා. ඒතකොට ඒ සතිය සිහිය පිළිටනකොට ඊළඟට දැන් මම දවසක් උදේ පාන්දර මගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ඊයේ නෑ මා තුල සතිය සිහිය මනාව පිළිවියා. මම කිව්වේ කි මේ කියන්නේ. ඒ සතිය සිහිය පිහිටනකොට මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ධර්මය කෙරෙහි මේ හේතුඵල ධර්මයන් කෙරෙහි අප්‍රමාණ වූ ගෞරවයක් ඇති වුණා. මට හරි විශ්වාසයක් ඇති වුණා. විශ්වාසයක් ඇති වුණා මේ අනිත්‍යයි රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි හඳුනා ගැනීම අනිත්‍යයි මේ සංස්කාරයන් අනිත්‍යයි කියන අවබෝධය මා තුළ සකස් වුණා. ඒ දැක්ම සකස් වුණා. ඒ දැක්ම තුළම මා තුළ අයෝමය වීරයක් ඇති වුණා. ඒ වීරය තුළ මං හිතාගත්තා මං අදිෂ්ඨානයක් කරගත්තා මම මේ අද දවල් ගත්තා වූ ආහාරය ඇර මම මේ කයට තව ආහාරයක් දෙන්නේ නැහැ. මේක තමයි අවසාන පින්ඩ පාතේ මම. මොකද ඒ වීරය තුලින් තමයි ඒක සකස් කරගත්තේ. මේක තමයි අවසාන පින්ඩ පාතය මං හෙට උදේ වෙනකොට මේ මගේ මේ කෙලෙසුන් තියෙන සත්වය මේක ෂේයුනේ නැත්තම් මම මේ කුටි අතහැලා දාලා කැලේ ඈතින් ඈතට යනවා. මොකද නැත්තම් මං හෙට උදේට පින්ඩ පාදිනගේ අන්තය හොයාගෙන එනවා. ඒ නිසා මේක අතහැරලා මම ඈතින් ඈතට කොහේ හරි යනවා. මොකද එවලේ විශ්වාසයක් සකස් වෙනවා. මේ ආකාරෝති සද්ධාව තුළ විශ්වාසයක් සකස් වෙනවා මාත්‍යෝ. මැරෙන අවසාන තප්පරේ හරි මේ ධර්මාභෝධය ලැබෙනවා කියන විශ්වාසය. ඒක තමයි සද්ධා අචල සද්ධා විශ්වාසය. දැන් යාට මර ජීවිතය අවශ්‍ය නැහැ. මොකද යා දන්නවා ජීවිතය කියන දේ යාට වටිනාකමක් නැහැ. ඒ දෙයක ධර්මයේ තියෙන අවශ්‍යතාවය. ඉතින් ධර්මයේ තුලින් තමයි ඒක ඇති කරගන්නේ. ඒතකොට යා ජීවිතය පිළිබඳ වටිනාකමක් නැහැ. යා ජීවිතේ මරණයට දාලා තියෙන දැන්. මොකද එයාට අවබෝධය වටින්නේ. මොකද එයා දැන් දැන් දන්නවා සහ මේ ආවා වූ ගමනේ තිබ දුෂ්කරභාවය දකින්න මහත්තයෝ. ඒ ධර්මයේ ආශ්චර්ය ධර්ම විදිය කියන්නේ ඒක. ඒතකොට එයා ජීවිතේ මරණයට දාන තරමට හිත උදේට මම මේක අතහැරලා යනවා ගිහිලා කොහේ හරි මැරෙන මොහොත දක්වාම ඉන්නවා. එතකොට ඒ වෙලාව වෙනකොට මහත්තයා ශරීරය හුඟක් අපේ දුරවලයි. මොකද එක පින්ඩ පාතේ පින්ඩ පාතේ කියන්නේ කිලෝමීටර් 7ක් 8ක් ගිහිල්ලා ඉන්න දුර. එතකොට මේ හුඟක්ම කය කුසයි ඒ කාලේ. එතකොට අපි දන්නවා හොඳටම තව ආහාර වේල දෙකක් නැත්නම් තුනක් නැතිනම් මේක මැරෙනවායි කියන තැන ඉන්නවා. දැන් දැන් අපේ ශරීරය හොඳ ශක්තිමත් මාත්‍ර. දැන් දෙවියන් පිට පිට පාට ඔක්කොම ලැබෙනවා. ඒ කාලේම නෙමෙයි. ඒ කාලේ එතකොට දන්නවා තව වේල් දෙකක් නැතුනොත් මේක මැරෙනවා කියලා මාත්‍ර. එතකොට මේ මරණයට ජීවිතේ දානවා. එතකොට දාන්න ජීවිතේ සකස් කරන්නේ කවුද? අර ධර්ම විද්‍ය බොච්චංගේ. නමුත් අපි දන්නේ නැහැ ඒක ධර්ම විද්‍ය බොච්චංගේ කියලා මම දන්නේ නැහැ. එතනින් තමයි අයෝමයේ වීර සකස් වෙන්නේ. ඒ වීර්ය සකස් වෙනකොට මහත්වෝ ප්‍රීතිය ප්‍රසද්ධිය සැපේ සකස් වෙනවා. මොකද අපි දකින දකින සංඥාව හිතන හිතන සිතුවිල්ල දකින දකින රූපේ අනිත්‍යයි කියලාමයි යන්නේ. අයිමත් ඒ රූපේ නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. නිත්‍ය වශයෙන් ගන්න රැයට නිින්දක් නැහැ. හැරිලාමයි ඉන්නේ. නිින්ද නිින්දෙන්නේ නැහැ. මොකද අරමුණ බලවත්. අරමුණ බලවත්. එතකොට ඒ තුලින්ම තමයි මාස් මහත්වෝ සම්මා සතිය මේ මේ සමාධිය උපේක්ඛාව කියන කාරණා සකස් වෙන්නේ. එතකොට දැන් මං ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට කිව්වාම ඊයේ රාත්‍රියේ මෙන්න මේ විදිහට මා තුළ සතිය සකස් වුණා මේ ධර්මයේ පිළිබඳ මහා විශ්වාසයක් සකස් වුණා වීරය සකස් වුණා ඒ වීරය ඔස්සේ හබාගෙන ගියා කියද්දී උන්වහන්සේ කිව්ව උකට තමයි සප්තබොජ්ජංග කියන්නේ කියලා. තේන? නමුත් ඒ සප්තබොජ්ජංග ධර්මයන් තුල මහත්ය මහත්ය ඔය කිව්වේ කාරණා තුනම තියෙනවා. ඔය කෘතඥාන සත්‍යඥාන ඔය කියන සියල්ලම නමුත් මම ඔය ඥාන වශයෙන් කියන දන්නේ නැහැ මොකද ඒ වෙලාවේ ඔය හිත සකස් වුණත් මම ඒ හිත අත්හරිනවා. ඕකට ඕක පස්සේ යන්නේ නැහැ. ඒකේ ඕක පස්සේ යන්නේ නැහැ. ඒ ඒක අත්හැරිය මොහොතේ අවබෝධය කියන කාරණේ ඒ වෙලාවෙම සකස් කරලා අපිට දීලා මාත්‍ය. ඒකට ඒවා කිසිම දෙයක් ආයෙමත් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දකිද්දිත් ඒ දකින්න මොහොතේ මේ රූපය අනිත්‍යයි. යන්න බුදුරජාණන් වහන්සේ කියන සංඥාවක් ගන්නෙ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ තුල තමයි අපි ඉස්සරහට ආවේ. නමුත් අතනදි මාත්‍ර ඒ රූපෙත් අතහැරෙන්න ඕනේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන රූපය දැක්කත් ඒ රූපය අතහැරෙනවා. ආයෙමත් ගන්න එහේ. ඒ අතහැරීම තුලයි ඥානය සකස් වෙන්නේ. ඒ ඥානය අවශ්‍යයි කියන උපාදානිකුත් අපි තුල නැහැ. අපි තුල නැහැ. මේකෙන් මිදෙනවායි කියන උපාදානෙ තියෙන. මේකෙන් මිදෙනවා. ජීවිතේ මරණයට දාහකට මිදෙනවායි කියන කාරණය. එතකොට උතනදී ඔය වැඩිම මොනවද? සප්තපොච්චංග. නමුත් මම දන්නේ මේ සප්තපොච්චංග කියලා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේකයි සප්තපොච්චංග කියන්නේ. යන මත ඔය සප්තපොච්චංග තුල තමයි ඔය මහත්ය කියනවා ඔය කාරණි වැඩෙන්නේ. එනිසා ඒ ඥානයන් පිළිබඳ හිතාගෙන යන්න අවස්ථාවක් නැහැ. මාර්ගය තුල යන්න. මාර්ගය තුල යද්දී තමන්ට මේවා පහළ වෙනවා. බුදුහාමුදුරේ කියනවා බුදුරයන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒක නිසාද අර කෘත්‍යඥාන කෘත්‍යඥාන කියන එක තුන් ආකාරයකින් කියලා ඉතින් දොළොස් ආකාරයෙන් අවබෝධ කරගත්තේ බුද්ධ වෙනසේක කියලා කියනවා. ආ එහෙමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ වහන්සේ කියන කෙනෙක් නෙමෙයි. ආ එහෙම තමයි. හරි හරි. උන්වහන්සේ ඒවා මහත්කමින් අර්ථ වශයෙන් ගලපලා ඒ සියල්ලම එහෙම කරන්න පුළුවන්. උන්වහන්සේලාට මේ සම්මා සම්බුද්ධ ඥානය තුල තමයි දැන් සතරපේ මිදුලේ මිදුනාම ඒ ඉතිරි ආත්ම කොහෙද සාමාන්‍ය ඉතිරි ආත්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ සුගතිය කියලා. ඒතකොට සුගතිය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකෙත් දේශනා කරනවා. නමුත් මාත්‍ය කොතනකවත් සූත්‍රයක කොතනකවත් සඳහන් වෙලා නැහැ. සෝවාන් උපතින් සෝවාන් වෙච්ච කෙනෙක් ආවා කියලා. ඒ මොකද දැන් මේ මේ විසාකාව සෝවාන් ඵලයටපත් වෙන්නේ කුඩා කාලේ. නමුත් ඒ විසාකාව වැඩි වියටපත් වෙලා දරුවෝ 10 දෙනෙක් ලබනවා. නමුත් ඒ දරුවෝ අතරවත් සෝවාන් වෙච්ච දරුවෙක් උපතින් හිටියේ නැහැ. එනමද කොතනකවත් එහෙම සඳහනක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සෝවාන් වෙන කෙනා මේ කෙලින්ම ඕපපාතික උපතකින් දීවතලයෙන් තමයි උපත් ලබන්නේ. දීවතල වලම උපත් ලබන්නේ. අමල් මානස ජීවිතයකට එන්න විදියක් නැහැ. නෑ නෑ නෑ මම නම් දැකලා නෑ. එහෙම වෙන්න විදියක් නැහැ. ආර මන ඒ දිව්‍යතලවලමයි උපාතික උප්පත්තියක් සකස් කරගන්නේ. දිව්‍යතල මත මේ සර්වේතාවකාරක අවබෝධ කරගන්න මේ මෙහෙම අවබෝධය කියන්නේ දැන් අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ආ දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, එයාට ආයම සීලය පිළිබඳ, සද්ධා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මාත්‍ය. ඒ වෙන්නේ පරිපූර්ණ. ඒතකොට යා තුල වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව. තේරුණාද? ප්‍රඥාව. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයම වැටෙනවා. නමුත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩුණත් මත එයා තුල කාමරාග පටික තියෙනවා. ඒතර කාමරාග පටික තියෙන නිසා manuss ලෝකෙට වඩා දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ මාත්‍රේ පංච උපාදානස්කන්ධයේ වැඩිම මේ වගේ වෙන්න විදිහක් නැහැ. මොකද කල්යාණ මිත්‍ර ඇසුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නය මේවා ඒ වගේ නැහැ. තේරෙනවද? ඒ නමුත් එයා කාමරාග පටික තියෙන නිසා එයා අවබෝධය තුලින් නම් ඒවා භුක්ති විඳිනවා. එනිසා දිව්‍ය තලයකට ගියාට පස්සේ ශනිකව නිවන් දකින්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. පුළුවන් නම් තියෙන්නේ ඒක උමනාවම තියෙනවා. පංච උපාදානසේ අන්ත්‍යභාවයේ වැඩිමම තියෙනවා. ඒගොල්ලෝ දිව්‍ය සෝතවලින් දැන් මේ කියන බණ අහන්න පුළුවන්. ඒක මාර්ගඵලලාභී බ්‍රහ්මෝ ඇවිල්ලා ධර්මයේ දේශනා කරනවා කියනවා. ඒතකොට ඒ වාතුලෙන් ඒගොල්ලන්ට ඊළඟ මාසේ ඊළඟ දවසේ හරි ඒක වෙන්න පුළුවන්. නමුත් මාත් අතන අපි හිතන්න ඕනේ දෙවියා කියන්නේ කාමය. කාමරාග පිටික තියෙන සෝවාන් වෙච්ච දෙවියා තුල. ඒතකොට ආයේ දෙවියා තුල කාමරාග පිටික තියෙද්දි එයා ඒවා තුල ඇලීමක් කියනවා. නමුත් ඇලීම කියන්නේ මහත්වෝ පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවයෙන් දැකීම තුල ඇති කර ගන්නවා. එයා සිල්පද පිට ගන්නෑ. දැන් අනිත් දෙවියෝ දිව්‍යතල වල තියෙන කාමයේ විඳිනකොට සිල්පද පිට ගන්නවා. අනිත් දෙවියෝ පිට ගන්නවා. නමුත් මෙයා පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවය දැකලා සීලය ආරකාන්ත සීලය එනිසා එයාගෙන් සිල්පද පිටින්නේ නැහැ. සීලය තුල ඉඳගෙන එයා පංචකාම සම්පත් පිටින්නේ. ඒක එතන තියෙනවා. ඒ නිසා අපි හිතන තරම් දිව්‍ය ලෝකෙට ගිහිලා නිවන් දකින්නයි කියන කාරණේ ලේසි නෑ මහත්මයෝ. නමුත් සෝවාන් වෙච්ච කෙනාට ප්‍රශ්නයක් නැහැ. නිකන් දෙවියෙකුට දිව්‍ය ලෝකය කියලා නිවන් දකින්නවා කියන නම් ලේසි නෑ. මම බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේලා දිව්‍ය තල වලට වැඩම කළාම දසදහස් ගණන් දෙවියෝ මාර්ගඵලලාභී වෙනවා. එතන මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා වැඩම කළා දෙවියන්ට බණ කියනකොට දහස් ගණන් දෙවියෝ මාර්ගඵලලාභී වෙනවා. නමුත් එහෙම ඒක දැකලා අපිට මේ මොහොතේම කියන්න බෑ. මොකද මේ මොහොතේ ඒක බුදුරජාණන් වහන්සේ නැහැ. මේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නෑ. දැන් සක්‍රිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් අහනවා. ධර්මයක් අහපුවා බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව ගැන කියන්නේ. නම සක්‍රිය දැන් යනවා. ඊහාම මුගලන් මහ රහතන් වහන්සේ කියනවා ටික දවසක් ගිහිල්ලා එදා සක්‍රිය ඇවිල්ලා මේ බණ අහලා ගියා. මම පොඩක් ගිහිල්ලා බලන්න ඕනේ මෙයා මේ අනුව ජීවත් වෙනවද කියලා. නම සක්‍රිය බුදු මේ මුගලන් මහ රහතන් වහන්සේ යනවා සක්‍රියගේ භවනට. යනකොට සක්‍රියගේ සුරාසුර යුද්ධ දිනල එහෙම හරි සතුටෙන් ඉන්නේ. එරම්පද වෛජයන්ති මාලිගේ මාලිගාව හදලා දැන් මුගලන් මහරහතන් වහන්සේ ගිය ගමන් මුගලන් මහරහතන් වහන්සේ එයාගේ වර්ණාවම කළා. බා මෙන්න එන්න මුගලන් මහරහතන් වහන්සේ මේ තමයි මගේ අලුත් මන්දිරය මෙන්න මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියේදී මහා මේ කාමයන් තුලම යා හිටියේ. ඒ වෙලාවේ නුගරම් මහරහතන් දකිනවා මේ සක්‍රියා කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. ප්‍රමාද වෙලා ඉන්නේ. මෙයා කම්පා කරන්න ඕනේ කියලා වෛද්‍යයන්ගේ මාළිගව දෙදරනවා. කම්පා කරනවා. එල්ගියේ. ඒවල් බය වෙනවා දිව්‍යාංගනාව පැනලා දුවනවා. ඒ වෙලාවේ තමයි සක්‍රයාට සිහි එන්නේ. අනේ මුගලන් මහරහතන් වහන්සේ මේ සංඝයාගේ ගුණ දැකලා මෙහෙම කියලා අන්න ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ සක්‍රයාට මතක් වෙන්නේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ගිහිල්ලා සක්‍රයා ප්‍රමාද භාවයටපත් වුණා ඒ කාමයන් නිසා. එහෙනම් දිව්‍ය ලෝකය කියන්නේ කාමපුරය. ඒ කාමපුරේදී සාමාන්‍ය දෙවියෙකුට නිවන් අවබෝධ කරනවායි කියන කාරණේ දේශපාසුණක් නැහැ. එදා ඒක පුළුවන් බුදුරජාණන් වහන්සේලා හිටිය නිසා ඒ රූප කාය දැකලා ඒ ඒක නිසා අද එහෙම වර්තමානයේ ලේසි නෑ මාත්. නමුත් සතර පාය මිදුනාට පස්සේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එයා එන දුස්සීල භාවයටපත් වෙන්නේ නෑ. කොච්චර කාමයන් තුල හිටියත් එයා සීල ආරක්ෂා කරගෙනයි කාමයේ තුල ඉන්නේ. අනිත්‍ය දකින්නේ කොහොමද? අනිත්‍ය දකින්නේ මාත් එයා තුල පංච පාදාස්කන්ධයේ අනිත්‍ය බව වැටලා තියෙනවා. ඒ අවබෝධය. අවබෝධය කියන දේ හීන වෙන්නේ නැහැ. අවබෝධයෙන් දේ ලක්ෂණයක හීන වෙන්නේ. ඒ අවබෝධය තුල මෙයා ඉස්සරහට යනවා. නමුත් ඒ ඉස්සරහට යන්න දැන් මේ විසාකාව අවුරුදු 7 මේ සෝවාන් ඵලයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පළමුව දැක්වෙන විසාකාව අවුරුදු 7 දී සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් සෝවාන් ඵලයටපත් උනත් එයා තුල කාමරාග බඩිය තිබ්බා. තිබෙන නිසා යා විවාහයකට ගියා මුණුබුරු හැදුවා මිනිබිරිය හැදුවා. නමුත් ඒත් බුදුරජාණන් වහන්සේ කියන්නේ විසාකාව දැන් ඔබ නිවන් දකින්න උත්සාහ ගන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් දකිනවා විසාකාව තව මේ කාමරාල පටිගයන් තුල යන්න දරයා කැමති. එයා කැමති. ඒ කැමැත්ත තියෙනකන් යන්න. ඔව් කැමැති කැමැත්ත තියෙනකන් යනවා. නමුත් එයා සිල්පද බින්දගෙන ආයිමත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. නමුත් එයා අනිත්‍යයි කියන සංඥා වැඩිලා තියෙනවා. එයාගේ දරුවෙක් නැති වුණාම විසාකාවත් අඬනවා. නමුත් අපි අඬනවා වගේ මාත්‍යෝ අඳෝනා තියාගෙන දුක්ඛ දෝමනස්යෙන් තියාගෙන අඬන්නේ නැහැ. තේරෙනවද? නමුත් එයාට කඳුළු වෙනවා. මොකද එයා කාමරාග පිටික එයාටත් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් අපි ඒක දකින්න ඕනේ. දවසක් අර විසක් අයවම කොල්ලි තමන්ගෙන ඇවිල්ලා අර කියනනේ එහෙ එහෙ අර දරුවා අමුණ පිළිය නැති වෙන වෙලාව. ඒ ඔබට දුකද කියලා අන ඔව් කියනවා. එතකොට මේ ඔබ මේ වගේ තව තව මිනිබිරිය ලබන්න ආසද කියලා අන ඔව් කියනවා. එහෙනම් මේ මේ ඉන්න මුළු දඹදිවම ඉන්න දරුවෝ මේ වයසේ දරුවෝ ඔබ මිනිබිරිය වුණොත් කැමතිද කියලා අන ඔව් කියනවා. ඉතින් විසාකාර ඔබට එහෙම වුණොත් ඔබ දවස ගානෙම නාලා පොණ්ඩේ කඩාගෙන තමයි ඉන්න වෙන්නේ කියනවා. ඉතින් ඒ වෙලාවේ තමයි යාට ඒක මතක වෙන්නේ. මොකෝ මේ සතිය සිහිය තියෙනවා තිබ්බත් කාමරාග පටිගයන් තුල තමයි ඉන්නේ. නමුත් එයා පල්ලෙහාට වැටීමක් නැහැ. ඒතන තමයි සෝවාන් ඵලයේ තියෙන ලක්ෂණය. එනිසා එතන බුදුරජාණන් වහන්සේ එතනම හිත පීඩව ගන්න කියන්නේ ගිහියෙට ඒකයි. එතන හිත පීඩව ගත්තොත් අපි කවදාකවත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. පල්ලෙහාට වැටීම නමුත් අපි මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වුණොත් කවදා හරි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා අපි නිවන් දාව කරා ඉවරයි. එහෙනම් ඉන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් ඵලයට ගොත් අයිතුම්ගාන් වහන්සේ ඒ දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගනිද්දී මේ කිසිම දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක සෝවාන් සකුදාගාමි අනාගාමි අරියත් කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතු කළ ගන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය මතු කළගන්න බුදුරයන් වහන්සේ. තියෙන්න බෑ. එහෙම නැතිනම් දිව්‍ය ලෝකේ තියෙනවා නම් බුදුරයන් වහන්සේ නෙමෙයි මතු කරගත්තේ. එහෙනම් දෙවියෙක් කියලා බුදුරයන් වහන්සේට කියයි. මේ මේ වුම නෙමෙයි බෝධිසත්වයන් වහන්සේ මේක කරන්නේ. එහෙනම් කොහෙවත් ඉන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම නිවන් දැකලා ඉවරයි මේ ශාසනය වෙනකොටම. නමුත් බුදුරයන් වහන්සේගේ ධර්මයේම තියෙනවා බුදුරයන් වහන්සේ ළඟට එනවා සිකී බුදුරයන් වහන්සේගේ කාලයේ හිටපු සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවියෙක්. තේන්න. ඒතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ සිකී බුදුරයන් වහන්සේගේ කාලේ සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. එහෙම නෙමෙයි. එයා සිකී බුදුරයන් වහන්සේගේ කාලේ දෙවියෙක් වුණා. දෙවියෙක් වෙලා අපේ බුදුරයන් වහන්සේගේ කාලේ සෝවාන් වුණා. තේරෙනවද? එතකොට දැන් එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියන්නේ සිකී බුදුරජාණන් වහන්සේ කාලේ සෝවාන් වෙච්ච වෙහිටපු දෙවි කෙනෙක් සෝවාන් වෙච්ච දෙවි කෙනෙක් කියලා. නමුත් දැන් සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි දිව්‍ය ලෝකෙට යන්නේ. නමුත් තාම දිව්‍ය ලෝකේ ඉන්නවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි ආ සෝවාන් ඵලයට පත් වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මහත්ය සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝවාන් වෙච්ච කෙනෙක් දිව්‍යතලයේ හිටියා නම් බුදුරජාණන් වහන්සේ නෙමෙයි ධර්මයේ මතු කරලා ගන්න. එහෙනම් ලෝකේ තුල ධර්මයේ තියෙනවා. ධර්මයේ තියෙනවා. ධර්මයේ තියෙනවා. කොහෙවත් වෙන්න බෑ. ඒක හේතුඵල ධර්මයෙන් ගලපන්න ඕනේ. ගලපුවාම අපිට තේරෙනවා. නමුත් ඕක සමහර වෙලාවට කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. නමුත් හේතුඵල ධර්මයෙන් ගලපන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නෙමෙයි ධර්මයේ මතු කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේම කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මතු කරගත්තා වූ ආරේෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? අර උපමාවකින් කියනවා. ඒක මේ මිනිස්සේ යනවා කැලේ. කැලේ ඈතින් ඈතින් ඈතින් ඈතින් යනකොට යා කැලේ තියෙනවා ලස්සන නටමුන් වෙච්ච නගරයක්. එයාට පේනවා මාලිගා කැඩිලා බිඳිලා තියෙනවා මෙහෙම තියෙනවා විශාල උගන්වතු කිම්පේ තනක්. එයා ඇවිල්ලා රජතුමාට කියනවා රජතුමනි අරහෙම තනක් අතන තියෙනවා කියලා. අන්න ඊට පස්සේ රජතුමා සේනාව අරන් ගිහලා මේක සුද්ධ පවිත්‍ර කළා මේ නට නගරේ මතු කරලා ගන්නවා කියනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි යටපත් වුණා වූ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා එතකන් ලෝකේ ආරෂ්ඨාංගික මාර්ගෙ නෙමෙයි. ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙනවා නම් මහත්ය සෝවාන් වෙච්ච දෙවි කෙනෙක් ඉන්නවා නම් එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න දෙවි කෙනෙක්. එහෙනම් එහෙම කෙනෙක් නෑ. ඒක හේතුඵල ධර්මයෙන් බලපන්නේ. ඒතර මුතුල් කෙනෙක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ නෙමෙයි එහෙනම් ධර්මය මතු කරගත්තා කියන්නේ. ඉතින් ධර්මෙ තිබිලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට හය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරනකොට මේ මාර්ගේ හොයාගන්න බැරුව අර දෙවියන් ඇවිල්ලා එහෙනම් කියනවා. බුදු ධර්මයේස බෝධිසත්වයන් වහන්සේ ඕක නෙමෙයි මාර්ගේ. මේ පංච උපාදානස්කන්ධේ මෙහෙමයි කියලා දකින්නේ කියලා කියනවා. එහෙම දෙයක් නෑ මා. එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නැහැ කියලා හේතුඵල ධර්මයන් අනුව අපි කල්පන්නේ. යෝගන කරුණ දුවහන් කර මාර්ගය තුල ඉන්න කෙනා තුළ මේ පුද දෙවියන්ට එහෙම පුද පූජා සත්කාර කිරීම යුග මොන ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන් සෝවන් ඵලයේ ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ කියනවා මාත්‍යෝ මේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්න වෙනස් වෙන්නේ නැහැ. නමුත් මාත්‍යෝ අසත්පුරුෂ ආශ්‍රය වැඩියෙන්ම තිබුණා. එතන ගියා එතනින් ගියාම පංච නීවරණ වැඩියෙන්ම වැඩිනවා. එයා වෙනස් වෙනවා කියලා කියනවා. අපි ලංකාව දැන් මිනිස්සෙක් ඉන්නවා කවුරු හරි ඉන්නවා ලංකාවේ. එයා සෝවාන් මාර්ගය තුල සද්ධාන්සාරී කෙනෙක්. නමුත් මහත්තයෝ එයා සෞදි අරාබියට එහෙම නැත්නම් ඇමරිකාවට රැකියාවකට යනවා. දැන් ගියාම එතන ධර්මයක් නැහැ. ධර්මයක් නැහැ. වැඩෙන්නේ කාමච්ඡන්දය. ඒතකොට ධර්මයකුත් නැහැ, කාමච්ඡන්දයකුත් වැඩ නැහැ. වැඩෙනකොට කල්යාණ මිත්‍ර ඇසුරකුත් නැති වෙනකොට පිරිහෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා පිරිහෙන්නේ නැහැ කියලා. නමුත් තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ කියනවා මම දැකලා තියෙනවා පිරිහෙනවා කියලා අර කාරණා දෙක නිසා. කල්යාණ මිත්‍ර ඇසුර නැති වුනහම අසත්පුරුෂාශ්‍රය වැඩි වෙනකොට පංච නීවරණයන් වැඩි වෙනකොට ඒ කියන්නේ කාමච්ඡන්දය ඒ නිසා අපි අන්න අර විදියට තමයි ඒක ගලප ගන්නවා. ඒ සෝවන් මාර්ගය. ඔසෝවන් මාර්ගය. ඵලයට ආවන ඵලයක් වෙනස් වෙන්නේ නැහැ මාත්. ඵලය කියන්නේ අවබෝධය. ඵලය කියන්නේ අවබෝධය. ඵලය කියන්නේ අවබෝධය. සද්දානුසාරී ධර්මානුසාරී කියනකොට කියන්නේ සද්ධානුසාරය කියන මාත් මේ මේ දැන් සෝවාන් ඵලයට පත් වුණායි කියලා කියන්නේ මේ පංචේන්ද්‍රියන් සමෝ වැඩුණායි කියන කාරණේ. පංචේන්ද්‍රියන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ පංචේන්ද්‍රියයන් හැමෝකෙ තුලම කියනවා. හැමෝ තුලම කියන්නේ මාත් මේ පංචේන්ද්‍රියයන් මතු කරලා ගන්න බුදුරජාණන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ ඉස්සෙල්ලා කොහෙවත් ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඒ දෙකම නැත්නම් මොකද සතිය නැහැ. තේරෙනවද? ඒ නිසා වීරිය කියන කාරණේ සමාධිය කියන කාරණේ සම්මා දිට්ඨියට අනුව කාතුලව සකස් වෙන්නේ නැහැ සද්ධාම නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන් මතු කරලා ගන්න. ඒතකොට මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා මාත්‍යෝ එක් එක්කෙනාගේ එක් එක් ආකාරයෙන් වැඩිලා තියෙනවා. තේරෙනවද? එක් එක් ආකාරයෙන් වැඩිලා තියෙනවා. එතකොට මෙන්න මේ එක් එක් ආකාරයෙන් මේ උඩට යටට වැඩිලා තියෙනා වූ මේ පංචේන්ද්‍රියන් අපි සමව ගන්න ඕනේ. සම වෙනවා. ඒක සමයි. එතකොට මේ මැද්දේ සතිය සීල තියෙන්නේ. එතකොට මේක සමබර කරලා දෙන්නේ කොහොමද? සතිය සහ සීය. සතිය සහ සීය. දැන් සමහර මේ මේ මහ නෝන මහතුරු ඉන්නවා. ඒගොල්ලෝ පන්සලේමයි. ඒ පින්කම් වලමයි. ඒ දෙයමයි කරන්නේ. නමුත් මහත්යෝ ඒගොල්ලෝ ඒ දේම කළත් කවදාකවත් ඒගොල්ලෝ ප්‍රඥාව කියන කාරණේ වඩාගන්නේ නැහැ. එයා ඉලක්ක කරගන්නේ අරමුණු කරගන්නේ පන්සලේ හාමුදුරුවමයි. පන්සලේකටපු පින්කමමයි. එයා කවදාකවත් සංඝයා කියන තැන හිතාගන්න දක්ෂ නැහැ. ඒතකොට මොකද්ද මේ ඒගොල්ලන් තුල ශ්‍රද්ධාව වැඩිනවා. නමුත් ඒ ශ්‍රද්ධාව මාත්‍යෝ අමෝලිකා ශ්‍රද්ධාවක් විදිහට වැඩෙන්නේ. මොකද ප්‍රඥාව වැඩෙන්නේ මේ ප්‍රඥාව වැඩෙන්න මෝදු වෙන්න මෝදු වෙන්න මෝදු වෙන්න තමයි මේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව බවට පත් කරලා දෙන්නේ. ප්‍රඥාවයි සද්ධාව ආකාරෝති සද්ධාව බවට පත් කළ දෙන්නේ. ඒතර මෙන්න මේ කාරණේදී සද්ධාංසාරී කියන කෙනා තුල සද්ධාව සකස් වෙලා. නමුත් ප්‍රඥාවේ දුර්වලතාවය ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙන නිසා මේක හැම වෙලාවම සමබර වෙලා නැහැ. සමබල වෙලා නැහැ. නමුත් එයා සතියෙන් සිහියෙන් යුතුව මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මාත්‍යෝ මේ සද්ධාව කියන කාරණය තුලින් ප්‍රඥාව සකස් කරගන්න. ප්‍රඥාව සකස් කරගන්නේ කොහොමද? මේ සද්ධාව තුළින් ධර්මයේ කෙරෙහි වූ සද්ධාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය වශයෙන් මේක දකින්නවා. ත්‍රිලක්ෂණයේ දකින දකින දකින දකින වාරයක් පාසා තමයි මේ පැත්තෙන් ප්‍රඥාවත් මෝදු වෙලා එන්නේ. ඒතකොට ප්‍රඥාව මෝදු වෙන්න මෝදු වෙන්න සද්ධාවත් ආකාරෝති සද්ධාව බවට පත් වෙන එක අමුලිකා සද්ධාවක් නෙමෙයි. ආකාරෝති සද්ධාව. මොකද සමහර වෙන්නවා අපිට පැහැදෙනවා. ආම්දුරන්ට පැහැදෙනවා. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් තාත්තා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ඒ ස්වාමීන් වහන්සේ ඉස්සර හිටියේ බෝධි පූජා කියන දක්ෂම ස්වාමීන් වහන්සේ. දාස් ගණන් සෙනග එනවා. නමුත් ඒ දාස් ගණන් සෙනගෙන අතර ඒ සමහර නෝනලා පොඩි මංජුසාවක් කරන් ඇවිල්ලා මේ බලින් ස්වාමීන් වහන්සේගේ මේ රෝම මෙහෙම ඇදලා අර මංජුසාව කියලා ගිහිල්ලා පූජා කරනවා. ඒක අමෝනිකා සද්ධාම ප්‍රඥාව වෙලා නමුත් යන යන තැන පින්කම් යන යන තැන පූජා යන යන තැන පින්කම්. නමුත් ප්‍රඥාව කියන කාරණේ වෙලිලා නැහැ. ප්‍රඥාව කියන කාරණේ නැහැ. ඒ ආකාරයෙන් මහත්ය ප්‍රඥාව තමයි ශ්‍රද්ධාව අර්ථවත් කරලා දෙන්නේ. ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රඥාව වඩවගන්නේ. නමුත් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව බවට වැඩෙනවා. ඒතොර එහෙම වෙද්දී තමයි මේ දෙක සමබර වෙන්නේ. ඒතොර එහෙම සමබර වෙන්නේ නැතුව ප්‍රඥාව පැත්ත උඩ ගිහිලා ශ්‍රද්ධාව පැත්ත පල්ලෙහාට ඇවිල්ලා නම් මහත්යෝ මේ මේ මේ ශ්‍රද්ධාව පැත්ත උඩ ගිහිලා ප්‍රඥාව පල් මේ ශ්‍රද්ධාව පල්ලෙහාට ඇවිල්ලා නම් එයා ශ්‍රද්ධානුසාරී කියලා කියනවා. එයා ශ්‍රද්ධාව වැඩලා තියෙන්නේ. නමුත් තම ප්‍රඥාවෙන් ඒක පෝෂණය වෙලා ධම්මානුසාරී කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහත්යෝ. එයා හොඳටම ධර්මයේ දන්නවා. පතපොත හොඳට කියවලා. හොඳට ධර්මයේ සාකච්ඡා කරනවා. ඕන තැනක ගිහිල්ලා ධර්ම කරුණක් සාකච්ඡා කරන්න එයා දක්ෂයි. නමුත් මහත්යෝ සද්ධාවේ දුර්වලතාවයන් ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙනවා. ඒ දෙකෙන් අපිට ඕන තරම් එවැනි චරිත තියෙනවා සමාජයේ. අප්‍රමාණ කතිකත්වයේ තියෙන ධර්මය ගැන. දේශන පවත්වන පැය ගණන් දේශන පවත්වන. නමුත් මහත්යෝ ප්‍රඥාවේ ප්‍රශ්නේ තියෙනවා. සද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවා. සද්ධාව සමාල්ලාට කොච්චර දේශන පැවැත්වුවත් ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳින්නේ නැහැ. ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක් නැහැ. නමුත් ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ දන්න නිසා යම් මොහතක යා මහත්වෝ මේ කාරණා සපුර කරගන්න පුළුවන්. මොකද ධර්මය හොඳට දන්නවා. කල්යාණ මිත්‍රාශ්‍රය හොඳ වැටුණොත් එයාට මේක ගලප ගන්න පුළුවන්. ඒක ධම්මානුසාරී කියන දේ උතන තමයි ඒක ගලප ගන්නවා. උතන තමයි ගලප ගන්නවා. ඒ තමයි මේ පුද්ගලයෝ දෙන්නේ. නමුත් මේ දෙන්නා අර පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් අන්න අර හේතුව නිසා පිළියෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක අර විදිහට අපි කල්ප ගන්න ඕනේ. මේ කල්යම් මිත්‍රයසු අපි රටෙන් බැහැරට ගියොත් ධර්මයක් නැති දැනකට ගියොත් අපිට ඒ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සම්මත ලඟින් මේකට කප්පිය ඇවිල්ලා සමාධි සවල ධ්‍යාන වල කාටමත් විදේශීය කට්ටිය රකින්නවා නෑ විදේශීය කට්ටිය විතර නෙමෙයි දැන් අපේ ලංකාවේ වුණත් ප්‍රශ්නේ දැන් මේ ඍෂිවරු කියලා ඉන්නේ මම මිමායි ඉතින් ඍෂිවරු මාත්‍යෝ දැන් බෞද්ධයෝ නොවන කාලේ එරදීන් යන මිනිස්සු හිටියා එහෙම එතකොට මේ මෙතන ඉඳගෙන මේ මේ අරූපේ අරූපේ තුල භ්‍රමතල වල හිත පිහිටවන්න පුළුවන් නම් හිටියා තේරෙන එතකොට දැන් මේගොල්ලෝ මාත්‍ය මේගොල්ලෝ තුල සම්මා දිට්ඨිය තිබෙන්නේ නැහැ සම්මා දිට්ඨිය තමයි මේක විදර්ශනා පැත්තට අර්ථවත් කරලා දෙන්නේ එතකොට එතනදී ඒගොල්ලෝ සීලය තුල හිටිය. සීලය තුල ඉඳන් එයා සමාධිය සකස් කරගත්තා. සමාධිය සකස් කරගෙන පංච නීවරණ යටපත් කරගත්තා. යටපත් කිරීම තුල අරූපාවචර අරූපාවචර ධානය ලැබුවා. ඒතකොට ඒ රූපාවචර අරූපාවචර ධානය ලැබුම ලැබුම නිසා ඒගොල්ලන්ට එ르දීන් උනත් යන්න පුළුවන්. නමුත් ප්‍රඥාව සකස් වෙලා නැහැ. එහෙම ගියාම තමයි එ르දීන් ගිහිලා කොහාට හරි බැස්සාම ඔන්න කාන්තාවක් දකින්න රාගය සකස් වෙනවා. අවසානයේ ආයිමත් ඉහළට යන්නේ බෑ. පංච නිවන සකස් වෙනවා පිළිහිලා ගියා. ඒතකොට ඒක මාත්‍යෝ විදේශිකයෙක් ආලාංකිකයෙක් වෙන බෞද්ධයෙකුට විතරක් නෙමෙයි ඒක අදාළ. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සීලය කියන කාරණේ සමාධිය කියන කාරණේ දඟදිව තිබ්බා. බුදුරජාණන් වහන්සේ තමයි ඒක ආර සීලයක් ආර සමාධියක් බවට පත් කරලා ඒක ප්‍රඥාව වඩා ගන්න පැත්තට යොමු කළේ. නමුත් දැන් ওই විදේශීය රටවල් වල මුගාක් දැන් අපේ ධර්මයේ ප්‍රයෝජනයට නම් ඒගොල්ලෝ සමාධිය තමයි සකස් කරන්නේ. වෙන දෙයක් නැහැ. ඒත් මේ ධර්මය දන්නේ. දැන් ධර්මය දන්නේ නැහැ. ප්‍රඥාව පැත්තක් වැඩින්නේ නැහැ. සමාධිය ආස්වාදයමයි අල්ලන්නේ. සමාධිය කියන්නේ සැප දෙයක් මාත්‍රයි. නමුත් විදේශිකයන් කියන්නේ හුඟක් සංකීර්ණ ජීවිත ගත කරන්නේ. ඒගොල්ලන්ට ධර්මයක් නැහැ. ධර්මයක් නැති නිසාම සංකීර්ණ වූ ජීවිතයක් ගත කරන්නේ. වෙන දෙයක් නැහැ. ඒතකොට මේ සංකීර්ණ වූ ජීවිතය තුළ සමාධියෙන් ලබන්නා වූ සැපයට එකපාරට මුලා වෙනවා ඒක තමයි එතන ප්‍රශ්නේ. ජීවිතේ සංකීර්ණ වෙන්නේ සංකීර්ණ වෙන්නේ සමාධිය තුළදී එකපාරට සමාධියට කොටු වෙනවා. මොකද ඒ තරම් සැනසෙල්ලක් සමාධිය තුළ තියෙනවා. ඒතකොට දැන් අපිට මේ භාවනා කියලා දෙන ස්වාමින් වහන්සේලා අනිවාර්යයෙන්ම ගිහිලා කොටු කරන්නේ කොතනද? එක්කෝ මෛත්‍රියට, එක්කෝ මේ සමාධියට. එතෙන්ට අංකාලේ ඒගොල්ලෝ යමු වෙනවා. ඒතකොට යමු වුණාට පස්සේ ඉන් එහා දෙයක් ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඉන් එහා දෙයක් දකින්නේ නැහැ. අතන මුකුත්ම නැති එකේ ඒගොල්ලොත් එක සතුටක් ඇටියෙට දකින්න. ඒක තමයි ගොඩාක්ම දැන් මෛත්‍රිය කියන කාරණේ දැන් ගොඩාක් විදේශීය ස්වාමීන් වහන්සේලා මෛත්‍රිය කියන කාරණේ මේ තුලින් ඉතින් අර ආස්වාදයේ වශයෙන් තමයි කියන්නේ. ආසාර කවුරුතනකවත් කියන්නේ තමා තමාට මෛත්‍රී කරගැනීමයි ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ සතර පායෙන් මිදීමයි ශ්‍රේෂ්ඨ. ඔච්චර මෛත්‍රී කරගත්තොත් දැනන්නේ අපි සතර පායෙන් මිදලා නැත්තම්. ඒක එතන තමයි ප්‍රඥාව කියන කාරණේ. නමුත් ඒක ගැළපෙන්නේ නැහැ. මොකද ඒක උපදේශ දෙන කෙනා සමහර විට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ප්‍රඥාව පැත්ත වැඩිලා නැහැ. ඒතකොට එයාට තේරෙන විදිහට තමයි ආනුව පෙළගස්සන්නේ. එතන තමයි හේතුව. ඉතින් සමාධිය කියන කාරණේ තමයි අද ගොඩාක් ධර්මයේ තුලින් ඉස්සරහට යන්නේ. සදාසේ සයිබාබා මේ ඒක මෙව කරන කරලා තියෙනවා. ඒ කොයි බලයේද කරන්නේ? ඒ සායි බුදුරජාණන් වහන්සේ කියනවනේ එහෙම මේ මේ මේ එහෙම මේ මිත්‍යා බලයන් තියෙනවා. කියලානේ. බුදුරජාණන් වහන්සේ කියනවා. තව කෙනෙක්ගේ හිත දැකලා කියන්න තර වගේ දෙයක් මවාපාන දැන් මහත්තු දැන් මගින් ඇහුවොත් මහත්තයා දැන් මෙතන මැජික් කාර්යයක් ඉන්න ලංකාවේ සුප්‍රසිද්ධ මැජික් මරු. එයා මෙතන පූසෙක් තියෙනවා. පූසා කියලා මෙහෙම ලේන්සුවකින් වහන මේ අපි ඔක්කොම දැන් පේනවා. එයා මොකක් හරි දෙයක් මෙහෙම මෙහෙම කළා මාත්‍යෝ මේ රෙද්ද අයින් කළා ලේසු අයින් කළා පෙන්නවා මේක ඇතුළේ ඉන්නේ හාවේ. අර ප්‍රශ්නයක් නේ. ඉතින් ඔහේ සාත්‍රය තමයි යන්නේ මාත්‍යෝ. නමුත් එයා එහෙම කරනවා. හරි. නමුත් අර සාත්‍රයක් එතන තියෙනවා. නමුත් මාත්‍යෝ සායිබබා කියන්නේ ඉතාමත් හොඳ සමාධිය සකස් කරගත්ත කෙනෙක්. සමාධිය සකස් කරගත්ත කෙනෙක්. සංසාරේ පෙර පුරුද්දක් වෙන්න පුළුවන්. මේ ජීවිතේත් වැඩ පිළියක්. එනිසා යා සමාධිය තුළ ඉහළ සමාධියක් සකස් කරගත්ත කෙනෙක්. මොකද යා මරණයෙන් පස්සේ මාත්‍යෝ අරූපාවචර බ්‍රහ්මකාලයේ උප්පත්තියක් සකස් කරගත්තා. අරූපාවචර බ්‍රහ්මකාලයේ උප්පත්තියක් සකස් කරගත්තා. ඒ නිසා අරූපාවචර මේ රූපාවචර බ්‍රහ්මතලයක් තුළ. ඒ කියන්නේ රූපය ප්‍රකට වෙන්නා වූ බ්‍රහ්මතලයක් තුළ. මේ තරයන් උපතියක් සකස් කරගෙන තින්නේ. මොකද යා තුළ මැරෙන මොහොතේ එක ෂණයෙන් මාත්‍යා සමාධියට සමාධිය. දැන් අපි කියමු අපි දැන් අපි කොච්චර දැන් බණ අහනවා කියලා. දැන් බණ අහපුවා ඔක්කොම කරලා විදර්ශනාවත් වැඩනවා. විදර්ශනාවක් ගන්නත් මහත්තයා අපි දැන් සමාධිය වඩලා අපි උපාදානයන් සකස් කරගෙන ඉන්නවා ධාන වලට. ඒතකොට ධාන වලට උපාදානයක් සකස් කරගත්තාම අපි දැන් මැරෙන වෙලාවේ මහත්තයා එක පාට අපි සමාධියට හිත ගන්නවා. අරගත්තාම දැන් අපේ හිත තියෙන අපි කමු පළවෙනි ධානය නැත්තම් දෙවෙනි ධාන තලයක කියලා. එතකොට එතනදිම අපි මේ ධානයේ උපාදානය වුණොත් මහත්තයෝ කෙලින් මේ ධානයට අදාළ රූපාවචර බ්‍රහ්මතලයකට යනවා. අනිත්‍ය මතුනේ නැහැ. අනිත්‍ය මතුනේ නැහැ. ඒක තමයි හරි භයානක. හිත සමාධියට යද්දි මේ සමාධිමත් හිත අනිත්‍යයි කියලා දකින්නවා. නමුන් ඒ එතන Taman දක්ෂුනේ නැත්තම් ඒ සමාධියට අදාළ උපාදාන ඊළඟට යන අපරාධය. ඒකේ තාසියු. ඒකේ තාසියු. તો සායි බබාලා දක්ෂයි මැරෙන වෙලාවේ මහත්ව එක ෂනේ හිත අර සමාධියට ගන්න. සමාධියට ගන්න. ඇලීම් ගැටීම් තොර උපේක්ඛාව කියන දන්න එක තැනටම හිත ගන්නවා. නමුත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒත් සායි බබත් සංඝස අන්තිම කාලෙදී බාලකාරයෝ එයාගේ ඉස්පිරිතාලවල හිර කරලා මේ මේ කන්න දෙන්න තු මොකද තමයි මේ නැන්නේ. ඇයි? ඒකනේ ධනෙ ගන්න සම්මත. අයියමද ඕකක් කියන ඔතන මාතෘකාව. ඉන්දියාවේ හොඳ ධනෙ කෙනෙක්. ආ ඒ කියන්නේ මේ යාගේ රජේ කියන සයිපසල් කියන මේ ධනෙ බෙදා හරින්නේ කියන මිනිස්සයා. එහේ. ඉතින් සයිපබස් කැමති වෙනවා. බෙදලා හරින්නේ. අර වල කැමති නෑ. ඊට පස්සේ මම ගිහින් ඉස්පිරිතාලේ හිර කරලා ආ එහෙමද? ඔව්. කොහොම හරි මහත්තයා මැරෙන්නේ ධානයට හිත ඒ පිළිබඳ ගැටලුවක් නෑ. එයා මේ ඵලයක් මොකුත් නැහැ. නෑ ඵලය නෑ. එයා අර රූපාවචර භ්‍රමදෝගේ ප්‍රභාෂණ ආලෝකයක් හැටියට ඉන්නවා. කම්ප ගන්නත් එහෙම නෙමෙයි. ඒක කියන්න බෑ. ඒක කොතර කියන්නේ ඒක අපිට කියන්න බෑ සමාජයට ඉතින් ඒක ආයිමත් මේ අවුරුදු 10000කේ ඕවේ කාලේ හින දිගයින මාත්‍රේ. එහෙම පල්ලෙහාට එන්න පුළුවන්. නමුත් ප්‍රඥාව කියන කාරණේ දස්මයක්වත් නැහැ. අර වගේ තමයි. ඉතින් අර මොකක් හරි මැජික් සාත්‍රයක් දැනගත්තා. ඒ දැනගත්තාම ඒක ඒ ආකාරයෙන් සිද්ධ කරනවා. නමුත් සමාධිය ඉහළයි. සමාධිය ඉහළයි. සමාධිය තියෙනවා. ඒක ආර්ය සමාධියක් නෙමෙයි. අනතුරක් තමයි සමාධිය. මිච්ඡා සමාධිය මොකද සම්මා දිට්ඨිය සකස් උනේ? සම්මා දිට්ඨිය තමයි මුල. සම්මා දිට්ඨියෙන් තමයි සමාධිය සම්මා සමාධිය බවට පත් කරගන්නේ. ඒකයි අනතුර. එහෙම නැත්නම් මැරෙන ලාවේ ඒකයි කියන්නේ එක ක්ෂණයෙන් මොකක්ද කියන්න බෑ. සෝවන් ඵලයටපත් වුණා කෙනා බය නැහැ. මොකද එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය ඒ නිසා එයා හිත එක මොහොතෙන් සමාධියට යනකොට ධානයට යනකොට මොහොතේ මෙයා ධානය අනිත්‍යයි කියලා දකිනවා. ඒක විදර්ශනා වැඩිනේ. අරය දක්ෂණය ධානයට යන හිත මෙතන එකපාරට ධාන තලයට ගියා හිත සමාධිමත් වුණා. ඒ සමාධිය තුළ මුහුස්ම යනවා. සමාධියට අදාළව ප්‍රතිසන්දිය. ඒක බොහොම සියුම් තැනක්. සාමාන්‍යයෙන් මරණ මොහොතදී ආලෝකය දකින්න උත්සාහ කරතියි. ඒ දකින්නවා. ඒක එතනින් කොහොමද යන්නේ සාරා? ඒ ආලෝකය කියන හේතුන් කීපයක් නිසා ආලෝකය දකින්න පුළුවන්. දැන් අපි සමාධියක් අපි සමහර අපි ගිහි කාලේ අපි මේ නිවන් මාර්ගේ වඩාගෙන යන සමහර කාලේ රෑ 12ට එකට මහත්යෝ මේ මුළු කුටියම ලයිට් එකක් දාලා වගේ ආලෝකමත් කරලා තියෙනවා. ආලෝකමත් බලෙන් කරලා නෙමෙයි. ආලෝකමත් කරලා තියෙනවා. ඒ වෙලාවේ හිතලා තියෙනවා මේක උදේ වුණාද කියලා. නෑ එතකොට ඉදන්නේ මේ හිතෙන් ආලෝකය සකස් වුනේ කියලා. ඒක තමයි අනේ පිට සිටුමා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවායි කියලා කියන යහද්දිම මහත්යෝ එයාට ආලෝක සංඥාව සකස් වෙනවා මහා අඳුරේ ගලවගෙන යන. පංච නීවරණ යටපත් වුණ තැන මේ හිත ප්‍රභාෂර වෙනවා. ඒතකොට මේ ප්‍රභාෂර භාවය නිසා මරණාසන්න මොහොතේ ආලෝකමත් ස්වභාවයක් සකස් වෙන්න පුළුවන්. ඒක හේතුව. ඒතකොට එහෙම ආලෝක ස්වභාවයක් සකස් වුණොත් අනිවාර්යයෙන්ම සුගතිය. මොකද පංච නීවරණ යටපත් වෙලා ඉතින්. අකුසල හිතක් සකස් වෙන විදියක් නැහැ. ඉන් මෙහා මහත්යෝ මැරෙන වෙලාවට සමහර විට අපිට දිව්‍ය සංඥාවක් සකස් වෙන්න පුළුවන්. ඒතකොට දිව්‍ය සංඥාවකදී අපිට ආලෝක සංඥා සකස් වෙනවා. සුදු පාට ආලෝක, කහ පාට ආලෝක, නිල් පාට ආලෝක මේ ආකාරයෙන් මේ ආලෝක සංඥා සකස් වෙනවා කියන දෙවියන්. ඒතකොට අපි දෙවියන් උපාදානය කරගන්න පුළුවන්. තේන උපාදානය කරගත්තොත් අපි දිව්‍ය ලෝකෙට බහිනවා. නමුත් ඒ මැරෙන වෙලාවේ මොන ආලෝකයක් දැක්ක ආලෝකයේ ස්වභාවයේ සතර මහා ධාතුවක් ඒක අනිත්‍යයි කියලා දැක්කොත් එයා සතර පායෙන් මිදලා තමයි එතන යන්නේ. එනිසා ආලෝක සංඥා හේතුන් දෙකක් නිසා පහළ වෙනවා. තමාගේ පංච නීවරණයටපත් වීම නිසා ආලෝකය සකස් වෙන්න පුළුවන්. එතකොට එයා සුගතියේ කවදාකවත් පල්ලෙහාට යන්නේ නැහැ. එහෙම නැත්නම් දිව්‍ය සංඥාව දැකීම නිසා Tamanට මේව සකස් වෙන්න පුළුවන්. ওই හේතුන් දෙක තියෙනවා. දෙවෙනි එක නම් එහෙනම් සාම් මේ හිතෙන් එක අදිච්චය කියලා දකින්න. ඔව් ඔව් දිව්‍ය ලෝක දිව්‍ය සංඥාවට ඇතුළත් දිව්‍ය ලෝකේ. බුදුරණාහි කියන ලස්සන මල්ගොමු පේන්න පුළුවන්. ආලෝකයන් පේන්න පුළුවන්. එතකොට රූපයෙන් දෙයක රූපේ එන්න පුළුවන්. ඒ වගේ දේවල් සකස් වෙනවා. ඒ දිව්‍ය සංඥා. එතකොට එහෙම සකස් වෙද්දී තමාරු බය වෙනවා. දැන් මැරෙනවා ලං වෙනවා. එයාගේ පින නිසා එයාට දෙවියෙක් පේනවා, දිව්‍යාංගනාවක් පේනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට. නමුත් දෙවියෙක් පෙවුණා දිව්‍යාංගනාවක් පෙවුණත් එයා සෝවාන් වෙලා හිටියේ නැහැ. පංච පාදානස්කන්ධ දැකලා හිටියේ නැහැ. දෙවියා පෙනිපෙනි දෙවියා පෙනිපෙනි එයා ගෙදර ඉන්න නෝනට දරුවට ඇලෙනවා. බෑ බෑ යන්න බෑ මගේ දරුවා උනේ මගේ නෝනා උනේ කියනවා. ඉතින් දෙවියා පෙනිපෙනි එයා ප්‍රේතෙක් වෙනවා. ඒතන දේවන්න තුල තියෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැක්කේ නැත්නම්. දෙවියන්ට ඇලුනත් අතර ගිහලා බහින්න. මේක ඒ වගේ තමයි. ඒ දේව ආලෝකයන්. ඒ දිව්‍ය ආලෝකයන් තමන්ගේ හිතේ ප්‍රභාෂර භාවය නිසා සකස් වෙන්න පුළුවන්. ඒකද ඒ ආලෝකේ මාත්‍ර හැම වෙලාවම අනිත්‍යයි කියන කාරණයෙන් දකින්න එකට ඇලෙන්න එපා. ඇලුනොත් අපි එතන වැය බැස්සලා ඉන්නවා. ඒ නිසා ඒක අනිත්‍යයි කියලා දකින්න ඕනේ. මොකද දෙවියන් ආලෝක ස්වභාවෙනුත් තියෙනවා රූපේ ස්වභාවෙනුත් තියෙනවා ඉතින් ඒතකොට දෙවියන්ව තමයි ඒක දකිනවා ඒ දැක්කහම අපි බැඳෙනවා ඒකට. මොකද ආතන ආශ්චර්යයෙන් ආස්වාදයක් ඒක ආස්වාදයක්. මේක ආස්වාදයක් කියන්නේ වේදනාවේ ආස්වාදය. බුදුරජාණන්සේම කියන්නේ සමාධිමත් හිතෙන් ලබන්නා වූ ආස්වාදයක්. ඒතකොට ඒක අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. මොකද ඒක දැක්කා වූ හිතත් අනිත්‍යයි. මොකද සියල් සමාධිය මොහොතකින් වෙනස් වෙලා යන තුරු මොකද මන්ද? ඒ තමයි ඔක්කොම කියන්නේ. ඔය පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ හිතම තමයි. තෘෂ්ණාව නිසාම හිත එක එක ආකාරයෙන් දේවල් සකස් කරනවා. තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ලිංගයෙන් උපේක්ෂා සකස් වෙන එක නේ. ඒ නිසා එතන කියන්නේ සුනායි කියන තැන නවතින්නේ. දැනුණායි කියන තැන නැවතින්නේ. දැක්කායි කියන තැන නවතිනවා. ඉතින් එහා පැත්තට යන්න එපා. ඉතින් එහා පැත්තට යනවා කියන්නේ අපි දැක්කා වූ දේ, ඇසුණා වූ දේ, දැනුණා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තෙත් කරනවා. තු තෘෂ්ණාවෙන් තෙත් කරන්න තෙත් කරන්න ඒ සකස් වුණා වූ හිත සංස්කාරයන් බවට පත් වෙනවා. සංස්කාරයන් බවට පත් වෙන්න පත් වෙන්න අපි භවයේ මැරෙමින් ඉපදෙමින් ඉස්සරහට යන කුසල අකුසල. ඒකෙන් සන්නත බුදුහමතුරු දේශනා කරන දාස්කේ බාහිය ධාතුවේ. ඔය බාහිය ධාතුවේ. ඔය දිත්තේ දිත්තමත් අන්න බලසති. දැක්ක දේ දැක්කායි කියලා හිතන්න. ඇසුණ දේ ඇසුණායි කියලා හිතන්න. දැනුණ දේ දැනුණායි කියලා හිතන්න. විඥාණය, ඒ කියන්නේ හිත හිතක් බවට හිතන්න. ඒක තව ඉස්සරහට අරන් යන්න එපා. සිතුවිල්ලක් සකස් වුණායි කියන කාරණේ දකින්න. ඉන් එහාට අරන් යන්න එපා කියලා. මොකද දැක්කද දැක්කදේ දැක්කාය කියලා නොසිතන නිසායි අපි තෘෂ්ණාවෙන් තෙත් කරගෙන ඉස්සරහට යන්නේ. දැන් මට මෙතන මෙහෙමකම එතන ඉන්නවා මට ඇහෙනවා පිටිපස්සේ කෙනෙක් මට බයිනවා. දරේ බයින්නකොට මම ඇසුනායි කියන තැනින් නවතිනවා. ඉනිහාට යන්නේ නැහැ. නමුත් ඇසුනායි කියන තැනින් නැවතින් නැතුව අපි ඉස්සරහට ගියා කියන්නේ ආ බයින දේ අහගෙන ඊට පස්සේ ඇලීම් ගැටීම් උපේක්ෂා සකස් කරන තව තව ද්වේෂය, වෛරය, ක්‍රෝධය වරමනුසත් එක්ක ගහගෙන ලන්වේ යන්නේ. දොර ඒක තමයි බාහිර කියන්නේ බාහිර දිත්තේ දිත්තමත්තම් බයිසති දැක්ක දේ දැක්කායි කියලා හිතන්නේ. දොර බාහිර දැක්ක දේ දැක්කායි කියලා හිතන ඉනිහාට යන්නේ නැහැ. ඇසුන දේ ඇසුනා කියලා දැක් හිතුවින් එහාට ගියේ නැහැ. දැනුන දේ දැනුණාය කියලා හිතුවින් එහාට ගියේ නැහැ. ඒ දැක්ම තුළම බාහ්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. යා පෙර ජීවිතේ පරිපූර්ණ කරලා තිබ්බ සියලුම සාධකයන්. සීලය සමාධිය පරිපූර්ණ වෙලා තිබ්බේ. ඒ පරිපූර්ණභාවය නිසා මේ ඒක හිතන්න පුළුවන් සමාධියක් එයාට සකස් වෙනවා. ඔව් සමාධිය සකස් වෙනවා පෙර ආනිසංස ධර්මයන් නිසා. පෙර ධර්මයන් මතු කරලා ගන්න බුදුරණාහි මේ මේ තමන්ගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා තමයි ඊට අදාළ වේ ධර්මයන් දේශනා කරන්නේ. ඔබ සාරිපුත්ත මහරහතන් වහන්සේට කරන්න බෑ. මුගලන් මහරහතන් වහන්සේට කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ කොතනද යා නතර කළේ කියන තැන බලලා තමයි ඊට අදාළව මේක දෙන්නේ. තමනල් මාතේ නහන් කියනවාද? මෙසේ තමයි එකක් තියෙනවා තමයි. මේ කටි වල සංගත ආහාර ගන්නකොට ප්‍රතික්ෂේප කරන ගන්නවා ඒක ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ මාත්‍යෝ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ ආහාර ප්‍රතික්ෂේප දේශනා කරනවා. පරිසංකායෝන් සෝපින්න පාටම් පරිසේවාමිනේව දවායනම දායන මණ්ඩනාය නිවිසනාය ආකාරයේ මේ ආහාරය මා වළඳන්නේ මේ ශරීරයේ ජවයේ ශරීරයේ ශක්තිය ශරීරයේ මදය නැත්නම් ශරීරයේ මේ ප්‍රභාෂර භාවය රැක ගන්න නෙමෙයි. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා ගෙවුනා වූ දේවල් වඩා ගන්න. ඊයේ ගමන් කිරීම නිසා ගෙවුනා වූ දෙයක් තියෙනවනේ ශරීරය අඳුනක. ඒ ගෙවුනා වූ දේ පුරව ගන්න. මේ මාර්ගයේ ගමන් කිරීම උදෙසා අවශ්‍ය වූ ශක්තිය ගමනෙන් එහා දෙයක් නැහැ කියන කාර්යය දකමින් තමයි ආහාර ප්‍රත්‍යක්ෂාව කරමින් අපි ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතකොට එහෙම ගණිද්දී අපි මේ ආහාරය ගන්නේ මේක ලස්සන කරන්න මේක දව සම්පන්න කරන්න කියන කාරණේට යන්නේ මොකද මේක එහෙම කරන්න බෑ මේක කොච්චර දර සම්පන්න කළත් කොච්චර ලස්සන කළත් මේක අවලස්සන වෙන මේක දුර්වල නිකායක් මයි කියන කාරණේ එදා මයි කියන කාරණේ දකිමින් ආහාරය ගන්න කියලා කියනවා. ඒ වගේම ආහාරය නිරතුරුවම ආහාරය වෙනස් වෙන ස්වභාවය දකිමින් ගන්න කියලා කියනවා. ආහාර වෙනස් වෙනවා කියන්නේ ආහාරයේ පිළිකුල් භාවයට කටටපත් වෙනකොට ඒක කෙල ගොඩක් වෙනවා බඩට ගියාට පස්සේ වමනයක් අසුචියක් වෙනවා කියලා දකිමින් ගන්න කියලා බුදුරජාණන් ඒ වගේම නිරතුරුවම මේ ආහාරය නිසා ලැබෙනා වූ කාරණා හතරක් තියෙනවා ආයුෂ වර්ණයේ සැපේ බලේ එනම් මේ ආහාර නිසා ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වෙන දෙයක්ම කියන කාරණේ දකින්න කියනවා. කොච්චර ආයුෂයක් තිබ්බත් ඒක අනිත්‍ය වෙලා යනවා. වර්ණයේ සැපේ බලයක් ඒක අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා මේ අනිත්‍යභාවය දකිමින් ආහාර ගන්න කියලා වුණා. ඒකට මේ කයේ අනිත්‍යභාවයත් රූපයේ අනිත්‍යභාවයත් දකිනවා. ආහාරයේ අනිත්‍යභාවය දකිනවා. ඉතින් එහෙම තමයි නැත්නම් ආහාරය තුලින් අපිට කෙලෙස් සකස් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කෙලෙස් සකස් නොවන ආකාරයෙන් ආහාරය ගන්න කියලා කියන්නේ. මේක තමයි ප්‍රත්‍යක්ෂාව කියන්නේ. ඒ ආහාර විතර නෙමෙයි. අපි කියලා බේතේක් ගත්තොත් දැන් මේ කුටිය පරිහරණය කරනකොට මේ කුටිය මම පරිහරණය කරන්නේ මේ අවුවැසි වැසිපිනි එහෙම නැත්නම් මැසි මදුරුවන්ගෙන් හීතලෙන් පින්නෙන් ආරක්ෂා වීම සඳහා පමණයි. එහෙම නැතුව මේ මේක මේ මේ මොතමී තියා මේ මේ මේ මේ කය ආරක්ෂා කරන, කය ලස්සන කරන, කය නියම කරන කියන කාරණේ තුල නෙමෙයි මේ මේ මාර්ගය තුල ගමන් කරන්න අවශ්‍ය කරන්නා වූ ඒ සාධක සපුරා ගැනීම උදෙසායි ගන්න කියන කාරණේ දක්වනවා. මේ ශරීරය මේ මේ මේ මේ චිවුර පරිහරණය කරන්නේ මේ මේ ලැජ්ජා බයෙන් වසා ගන්න මැසි මදුරුවන්ගෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න කියන කාරණේ තමයි අපි දකින්නේ. නැත්නම් මේක ඇඳාය කියලා මේ ශරීරය ලස්සන කරන්න, හැඩ කරන්න, වර්ණවත් කරන්න කියන කාරණේ දකින්නේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂාම් කියලා කියන්නේ. ඒකේ ආහාර ගත්තත්, ඇඳුම් පැළඳුම් ගත්තත්, බෙහෙත් ගත්තත්, අපි ඉන්නා වූ ස්ථානය ගත්තත්, ඒකේ අනිත්‍ය සංඥා දකිමින්ම අපි ඒව පරිහරණය කරමු කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකෝට ඒ වාර්තියනා වූ ඇලීම මොකද ඒවා ඇලු ඒවා කරේ තියෙන ඇලීම සකස් කර ගත්තොත් මහත්වෝ අපි තව තව තව තව මේවා ලස්සන කරන්න තව තව එකතු කරගන්න තව තව ගොඩාක් දේවල් වලට අපි යන්න. ඒ නිසා ඒක තමයි බුදුරජාණන් වහන්සේ චීවරේ වුණත් මේ පඳු කරලා ගන්න මේක අවපැහැ කරලා ගන්න කියලා කියන්නේ මේක කියන කෙලස් ධර්ම නැති කරන්න. මේක කපලා කඩ කපලා සිවුරුම් මෙහෙම ගන්න කියන්නේ මේවා තියෙන තියෙන අර වටිනාභාවය නැති කරලා ගන්න. එතකොට අපිට ඒවා තුලින් සකස් වෙන්නව කෙලස් ධර්මය නම් වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි හිතන්නේ. මරණානුස්සතිය කියන මාත්‍රයේ හැම වෙලාවෙම මරණය මෙනෙහි කරනවා. තේරෙනවද? මැරෙනවා කියන කාරණේ දකිනවා. ජීවිතේ හැම වෙලාවෙම ජීවිතේ කිට්ටුවට මරණය ගන්නවා. අපි හැම වෙලාවෙම මරණය හුඟක් ඈතට දානවා. කිසිම කෙනෙක් හිතන්නේ හෙට උදේ මම මැරෙයි කියලා. නේද? ඒ නිසා හැම වෙලාවෙම මරණය කියන කාරණේ ජීවිතේ කිට්ටුවට ගැනීම තමයි මරණානුස්සතිය කියන්නේ. හැම වෙලාවෙම මේ ආස්පා මේ මෙතන ආස් හුස්මට සිහිය යොමු කරලා මේ හුස්ම ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකිනවා. මොකද මේ හුස්මෙන් තමයි මේ කාය සංස්කාරයෙන් තමයි ජීවිතය රැකෙන්නේ. මේ හුස්ම ඉහළට අරන් මේ හුස්ම පල්ලෙහාට වෙනකොට මරණය කියලා දකිනවා. ජී හුස්ම ඉහළට යනකොට ජීවිතය කියලා දකිනවා. පල්ලෙහාට එනකොට මරණය කියලා දකිනවා. එතකොට අපිට තේරෙනවා ජීවිතය කියන්නේ මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙනා වූ පුංචි කාල පරාසය කියලා. ඕක තමයි කවදා හරි අපි මැරෙනවා කියන්නේ මේ ගත්තා වූ හුස්ම පල්ලෙහාට යනවා විතරයි. ඒක තාම නොවෙන්නේ අපේ සංස්කාරයන් නිසා. ඒතකොට එතෙන්ට අපි ජීවිතය ගන්නවා. රැට අපි නිින්දට ගියාට පස්සේ කොට්ටේට ඔළුව තියාගත්තට පස්සේ අපි හැම වෙලාවෙම බුදුරයන් වහන්සේ කියනවා යහපත් රාත්‍රියක් ගත කරන්න කියලා. යහපත් රාත්‍රිය. ඒතකොට යහපත් රාත්‍රියක් ගත කරනවා කියන්නේ මොකද්ද? මොකද බුදුරයන් වහන්සේ කියනවා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට කුමාරකාශ්‍යප මේ තුඹසක් තියෙනවා. මේ තුඹස රැට දුම් දානවා. දවල්ට ගිනි ගන්නවා. රැට දුම් දානවා, දවල්ට ගිනි ගන්නවා. නමුත් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. මොකද කුමාරකාශ්‍යප මහ රහතන් දෙවියෙක් කියලා කියන්නේ. කුමාරකාශ්‍යප මහ රහතන් බුදුරජාණන් වහන්සේ ගිහින් අහනවා. භාග්‍යවතුන් වහන්සේ මේ රැයට දුම් දාන උදේට ගිනි ගන්න තුමස මොකද්ද කියලා. එතකොට කියන්නේ මේ රැයට දුම් දාන උදේට ගිනි ගන්න තුමස වෙන මොකක්වත් නෙමෙයි. මේ මිනිස්යාගේ රූපයයි කියලා. මේ මිනිස්යා මොකද මේ මිනිස්යා රැයට නිින්දට ගියාට පස්සේ නිදා ගන්න ඇඳට ගිය වෙලාව ඉඳන් එයා ගිනි ගන්නවා. ගිනි ගන්නවනේ මෙයා මේ දුම් දානවා. දුම් දානවා කියන්නේ මොකද්ද? හෙට කරන්න තියෙන අප්‍රමාණ දේවල් එයා සැලසුම් කරනවා. හෙට කොහොමද යන්නේ කඩේ යන්නේ කොහොමද ව්‍යාපාරය කරන්නේ කොහොමද සතු මේ ඔක්කොම සැලසුම් කරනවා බුදුරණාහි කියන ඔයා දුන් දානවා එතකොට මේ දුන් දැමීම නිසා මෙයාට යහපත් රාත්‍රිය නැහැ නිින්දයක් නැහැ නිින්ද ඈතට යනවා මොකද මේවා හිතන්න හිතන්න ලෝභ ද්වේෂ මෝහන් තව තව සකස් කරගන්න ඉතින් මේ මේ දුන් දාන්නා වූ ජීවිතයේ බුදුරණාහි කියන උදේට ගිනි ගන්නවා ගිනි ගන්නවා කියලා කියන්නේ මොකද්ද රැයට සැලසුම් කරන්නා වූ දේ පවදාට සිද්ධ කරනවා කියන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ ඔතන තමයි ඔය තුඹසේ දුන් දැමීම සහ ගිනි ගැනීම කියලා කියන්නේ මේ ජීවිතේටමයි. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙකුට යහපත් රාත්‍රියක් ගත කරන්න ඕන. නිරතුරුවම පංච පාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. අතීතයේ රූපයන් කෙරේ ඇලෙන්න එපා. අතීතයේ විඳීම් කෙරේ ඇලෙන්න එපා. අනාගතයේ මෙසේ වේවායි කියලා හිතන්න ප්‍රාර්ථනා කරන්න යන්න එපා. මේ වර්තමානයේ අනිත්‍යභාවය දකිමින් නිදාන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට එයා ආස්වාස ප්‍රාස්වාසයක හිත යොමු කරමින් නිදා ගන්න වෙන දෙයකට එයා අරමුණු කරන්නේ එයා අරමුණු කරන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය විතරයි. ඒතර තමයි වර්තමානයේ අපිට පේන්නේ. වර්තමානයේ අනිත්‍යභාවය ආස්වාස ප්‍රාස්වාසය තුලින් අපිට දැනෙනවා. ඒතකොට ඒතර ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ඉල්ලීම යොමු කරගෙනම අයියා නිින්දට යනවා. ඒතකොට ඒ නිින්ද තමයි බුදුරජාණන් වහන්සේ යහපත් රාත්‍රියක් කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා. ඉතින් ඒ නිසා මහත්තයෝ එතනදී අපි නිදා ගන්නකොට හැම වෙලාවෙම හිතන්න ඕනේ උදේ වෙනකොට මම මැරිලා ඉඳීවි කියන කාරණේ. උදේ වෙනකොට මැරිලා ඉඳි. එතකොට අපි බලාපොරොත්තු කරා යන්නේ නැහැ. එතකොට අපි යම් හේකින් වැයට මිය ගියත් මහත්වේ මරණය ශ්‍රේෂ්ඨ වූ මරණයක් බලාපොරොත්තු ගොඩාක් ගොඩ ගහගත්ත මරණයක්. අපි හෙට බලාපොරොත්තු ගොඩාක් ගොඩ ගහගෙන රැයට අපේ හිත මැරුණොත් මහත්වෝ ඒ බලාපොරොත්තු වලට උපාදානය සකස් කරගෙන නැහැ. අපි මැරෙන්නේ. එනිසා මැරෙනවායි කියලා හිතේ තියාගෙන මැරුණොත් අපිට බලාපොරොත්තු වලින් අපි හිස් කරනවා ජීවිතේ. නමුත් අපි උදේට මැරෙන්නේ නැහැ. නමුත් උදේට නැගිට්ටාට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා වීරයෙන් හිතුව කරන්න තියෙන කාරණේ මරණානුසතිය වැඩුව කියලා මේ තීන කටයුතු අතපසු කරලා දාන්නේ නැහැ. ඒවා තව තවත් ශක් මොකද ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණා නේද? ඉතින් ඒ අවස්ථාවේදී උපරිම ශක්තියෙන් ජීවත් වෙනවා. මොකද ඒ සියල්ල අපි හම්බ කරන්නේ හම්බ කළොත් තමයි අපිට පින් කරන්න පුළුවන්. මාර්ගය තුල ගමන් කරන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා ඒ ජීව උදේ ඇහැරුණාට පස්සේ ශක්තියෙන් කරන්න කියනවා. ඒකයි මරණය හැම වෙලාවෙම ජීවිතේ කිට්ටුවට අරගන්න කියනවා. එතකොට අපිට මරණයට බය වෙන්නේ නැහැ. මනසින් මැරෙන්න කියනවා. අපි මනසින් නිදාගෙන ඉන්න ගමන් අපි මැරෙනවා මනසින්. දැන් මේ මැරෙන හැටි අපි මනසින් දකිනවා. හුස්ම යනවා අපි මනසින් දකිනවා. මනසින් දකිමින් අපිට හුස්ම යනවා දකිනකොට අපිට යම් උපාදානයක් තියෙනවා නම් ඒ උපාදානේ ප්‍රකට වෙනවා. එතන අපි හුස්ම යනකොට අපිට එකපාරට මතක් වෙනවා. ගෙදර දුවදරු මතක් වෙන්න පුළුවන්, ව්‍යාපාර මතක් වෙන්න පුළුවන්. අන්න එතකොට අපි දන්නවා කුමක් කෙරෙහිද අපේ උපාදානේ වැඩි කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ උපාදානේ වැඩි දෙය කෙරෙහි තෘෂ්ණාව අඩු කරගන්න. විදර්ශනා නුවණෙන් අනිත්‍ය සංඥාවෙන් දැක ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය වඩන්න කියන්නේ. මැරෙනවා දකින්න කියලා කියනවා. මගේ මරණේ දේහය ඔසවාගෙන ගිහිලා සුසාන භූමියේ ගිනි තියනවා දකින්න කියලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් මේක දකින්න තමයි මරණානුස්සතිය කියන්නේ. එතකොට අපි මරණයට බය වෙන්නේ නැහැ. මොකද මරණය හුරු කරලා තියෙන, පුරුදු කරලා තියෙන. හුරු කරලා පුරුදු කරලා තියෙන නිසා මැරෙනවා කියන කාරණය ආපු වෙලාවට පුරුදු වෙච්ච දෙයක්. බයක් නැහැ. හිත හදලා තියෙනවා. ඒක තමයි එතන. මැරෙනවායි කියලා හිතන්නේ නැති කෙනා මැරෙනවායි කියලා දැන්නේ මහත්වෝ අප්‍රමාණ බයටපත් වෙනවා. මොකද එයා හිතලා නැහැ මැරෙයි කියලා. ඒකයි ප්‍රශ්නේ. මොකද මැරෙනවායි කියන කාරණේ තුල මහත්වෝ අපිට හිතන්න ඕනේ මැරෙනවායි කියලා දෙයක් බුදුදහමේ නැහැ. ඒක මේ අපි හදාගත්තා වගේ. මෙතනින් මේ හුස්ම යනකොටම ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙලා මෙතන මැරුණ කෙනෙක් මේ මලකඳක් තියෙනවා. නමුත් මෙතන හේතුඵල ධර්මයන් ඊළඟ උපත ඊළඟ නිමේෂණය සකස් වෙලා. මැරුණායි කියලා දෙයක් නැහැ. අපි තමයි මේ කොහෙවත් තියෙන මලකඳක් අරගහන්න දවසකට තියාගෙන නටන්නේ. නමුත් ධර්මයේ එහෙම දෙයක් නැහැ. මෙතනින් යනකොට ඊළඟ සංධිය උපපාතිකවද මෞර්තිසකාරක සංධියක් ලබනවා. සාන්නසේ මනෝකාය කියන්නේ මනෝකාය. මනෝකාය කියලා කියන්නේ මහත්යෝ මේ මෙතන මනෝකාය කියලා බුදුරජාණන් වහන්සේ හේතුන් කීපයක් තියෙනවා. දැන් අපි දැන් ධ්‍යාන වඩනවානේ. සමාධි භාවනා. ඒක සමාධි භාවනා වඩනකොට මහත්වේ අපි දැන් මේ ධ්‍යාන මේ මේ මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානතල සකස් කරගන්නවා. ඒ සකස් කරගන්නකොට අපි තුල මහත්වේ මේ හතරවෙනි ධ්‍යානතලයේ කියන තැනට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට හිත එනවා කියලා. තේරෙනවද? ඒ උපේක්ෂාව කියන තැනට හිත ආවට පස්සේ මහත්වෝ ඊට පස්සේ ආ ධානෝස්සේ යනවා. තේනවා ධ්‍යානොස්සේ යනවා නම් ඊළඟට යා හිත පිටව ගන්න තියෙන ආකාසායන ඡායතනෙ දුර. තේනවා? ඒක තමයි අරූපේ මුල්ම තැන. ඒතොර එතනින් යා හිත පිටව ගන්න දැන් උපේක්ඛාව කියන තැන හිත කියලා එයා ආකාශය ආකාශය ආකාශය කිය කියා මහත්ව ආකාශය අරමුණු කරගෙන වඩනවා. දැන් වෙන දෙයක් ගෑ හිත උපේක්ඛාව තුළ තියෙන සමාධිය තුළ එයා එයාට අරමුණු වෙන්නේ එකම එක දෙයයි ආකාශය. එයා මේ ආකාශයේ බලාරොද අරමුණු කරගෙන ආකාශ ආකාශ කියලා වඩාමින් වඩාමින් වඩමින් යනකොට මහත්වෝ තමාගේ මේ හිත මේ කයෙන් බැහැරට එනවා. තේරෙනවද? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොපුවක දාපු අසිපතක් තියෙනවා. එයා කොපුව අසිපතින් ඇදලා ගන්නවා. අන්න ඒ වගේ එයා අර ආකාශයේ වඩලා වඩලා මාත්‍යෝ මේ හිත මේ කයෙන් වෙන් කරලා අරගෙන ඒ ආකාශය තුල වලා රොදක් කුළුන් රොදක් තුල එරමිනියා ගොතාගෙන දැන් එයා එයා ආකාශය ආස්වාද කරන ආස්වාදයක් විඳින්න. නමුත් දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. මේ කය එයාට අරමුණු වෙන්නේ නැහැ. එයා දැන් එතන ඉන්නේ. නමුත් එතන හිටියට එයා මෙතන තමයි ඉන්නේ. නමුත් අර සමාජයේ තියෙන ආස්වාදය නිසා දැන් යාර මේකයි ප්‍රකට නැහැ. ඒක අරූපය කියන්නේ. රූපය ප්‍රකට නැහැ. ඒතකොට ඕක තමයි මාත්‍යෝදන මනෝගය කියන කාරණේ තියෙන්නේ. ඉන් එහාට ඉස්සරහට යන දේවල් දින මම ඒ යටින් දන්නේ නැහැ. මම තෙන්ට යනකම් දන්නවා. ඉන් එහාට මම ඒක වැඩක් නැහැ. ඔය හතරෙන් ධානය තන්ති කියලා අපි උපේ මේ සම්විදර්ශනාව ගැන එකයි තියෙන්නේ. මේකයි කියන්නේ මෙතන ඝනකය අයින් කරලා මනසින්ම වාගත්තා වූ කය. එතනදී ඒක තමයි කියන්නේ. නා අතන අනෝකයි කියන්නේ යා මෙතනින් ගන්නවා එළියට. එයාට මේක ප්‍රකට නැහැ. එහෙනම් ඒ වගේම උදේට සාමද අවදි වෙනකොටත් මේ අද ඒ කියන්නේ එදා දවසට කළ යුතු දේවල් අපි සතර අපායෙන් මිදෙන්න ඕනේ කියලා හිතලා උනේ මෙහිමයි. සතර අපායෙන් මිදෙන් අපි මේක හරියට ගලප ගන්න ඕනේ. බුදුදහමේ කොතනකවත් අන්තයකට යන්න කියන්නේ නැහැ. මේ පැත්තේ අන්තයවත් මේ පැත්ත අන්තයවත් නෙමෙයි. ඒ දැන් අපේ ධර්මයේ ගිය සමාන කොහෙද ධර්ම සාකච්ඡාවේදී කෙනෙක් ඇහුවේ ස්වාමිනාස දැන් මම දැන් මේ මාර්ගය යනවා මම සතර අපායන් මිදෙනවා. නමුත් මම දැන් මගේ බිනිදත් එක්ක ඇසුරු කරන්නේ නැහැ. එහෙම දෙයක් බුදුරජාණන් එතන අන්තව අන්තයක්. දෙයා බිනිදත් එක්ක ඇසුරු කරන්නේ නැත්නම් මේ බිනිද පෞල් ජීවිතේ විනාශ වෙනවා. දරුවෝ අනාථ වෙනවා. නමුත් එහෙම මේ විසාකාව අවුරුදු 7 දී සෝවාන් වෙලා අවුරුදු 16 දී කසාද බැඳලා දරුවෝ 10 දෙනෙකුත් හදනවා. එහෙනම් ඉතින් අනේ පිළිසිටුමා දරුවෝ 3 දෙනෙක් හදනවා. එහෙනම් තමන්ගේ බිනදත් එක්ක ජීවත් වෙනවා කියන කාරණේ පංචශීලයක් කැඩෙන්නේ නැහැ. සීලය දුර්වල වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒවා බිඳගෙන ඉස්සරහට යනවා කියන්නේ මොකද්ද? අපි එක්තරා අන්තයකටයි යන්නේ. අන්තයකටයි යන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සතර අපායන් මිදෙනවා කියන ඉලක්කය තුල අපේ ගිහි ජීවිතය තුල කරන දේවල් අඩපණ කරගත යුතු නැහැ. නමුත් සිල්පද බිඳින තැනට යන්නේ නැහැ. සිල්පද බිඳින තැනට යන්නේ නැහැ. අනිත්‍ය දකිමින් අපි ඒ දේ කරන්නේ.